ඉඳ අපි අපේ ධර්ම සාකච්ඡා ආරම්භ කරමු. මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා? අපි මරුණාට පසුව පාංශු කුලය පූජා කරනවා. ඒ අපි මැරෙන්න ප්‍රථමයෙන් පූජා කරන්න හොඳද නරකද? මේ අහනවා මේක ඒ අපි අතින්ම ඒ පූජා කරන්න බැරිද කියලා. දැන් අපි දකින්න ඕන මෙන්න මෙහෙම දෙයක්. පාංශු කුලය කියන්නේ මොකක්ද කියන්නේ? දැන් අපි කඩින් ගත්ත කෙද්දක් තිබුණොත් ඒක පාංශු ගෝලයක් නෙමෙයි. පාංශු කියන්නේ පස් වලට. පස් වෙන්න දානවා මිසක් ආයෙ ප්‍රයෝජනෙට ගන්න නොදන්න කෙද්දක් තියෙනවා. ඒ කෙද්දයි පාංශු ගෝලය කියන්නේ. දැන් අපි ජීවත් වෙලා ඉන්නකොට පස් වල දාන කෙද්දක් කොහෙන්ද අපිට හම්බෙන්නේ? දැන් මෙහෙමයි වුනේ. අද අපි පෙට්ටිය දැන්පත් කරලා එදා හෙදියොල උතලයි මිනිහ දැම්මේ. අද තමයි පෙට්ටිය දාලා දාන්නේ. අපිට රජ කෙනෙක් නම් හෙඩි 500කින් ඔතනවා. මහ විශාල හෙඩි මිටියක් වාර. ඒක තමයි වැඩිම උපහාරය. සුවඳ බාපු හෙඩි 500කින් ඔතනයි රජුරන්ගේ දේහයක් ආදාහනය කරන්නේ. ශ්‍රී බුද්ධ දේහය ආදාහනය කරනත් ඒ සත්‍යජි රජුරන් කරන ආදාහන ක්‍රමය ගන්න කියලා අනුමත කළා. සාමාන්‍ය කෙනෙක් මරණට පස්සේ ඒ අයගේ වත්කම් වල හැටියට ඒගොල්ලෝ මොකද කරන්නේ? අද අර ලොකු ලොකු පෙට්ටි ගන්නවා වගේ වැඩිපුර හෙඩි අරගෙන වැඩිපුර හෙඩි වලින් ඔතලා තමයි මිනිහගේ හිතන්නේ. කැලේට දානවා කියලා කැලේ ගිහිල්ලා දැම්ම කැලේ ගහනවා කියලා කිව්වේ ඒක. කැලෑව තමයි උඩ මේ වලවල් කපලා දැම්මේ නැහැ. වල දානවා කිව්වේ වල කිව්වේ කැලේට. කැලේට ගිහින් දාන එක තමයි කැලේ අමුතවන දැම්ම කියන්නේ යන්නේ ඒකයි. එහෙම දානකොට මේ හෙද්දකින් ඔතලා දානවා නම් ඒක කවදා කාටවත් ගන්න දාන එකක් නෙමෙයි. මේ හෙද්දයි මේ මලකුණයි ඔක්කොම පස් වෙන්නයි දාන්නේ. අන්න ඒ නිසා කියනවා ඒ හෙද්දට පාංශු කුලේ. අන්න ඒකේ චාරිත්‍රයේ වශයෙන් ගෙනහල්ලා හෙද්දා කරගෙන ඉවරලා ඉතින් එහෙම දාන්න පටන් ගත්තාම වික්ෂුන් වහන්සේලා ඒ හිදී අවුස්සල හොයලා අර මලකුණු වැදලා අර පණුවන් එකලා දින ඒ ජරාගලවල් ඔක්කොම එතන හලලා ඒ හෙද්ද හොයලාගෙන ඒකේ සිවුරු මහ ගන්නවා පහු කාලෙක මිනිස්සුන්ට පොදලේ කාරණා තුන දැනගන්න. මෙහෙම දැනගත්තාට පස්සේ අපරාධිනේ මේක කුණු කරලා දෙන්න ඕනේ නැහැ. අපි මේ දාන් හෙද්ද හාමුදුරන්ට පූජා කරමු ඒක පිනක් සිද්ධ වෙනවානි කියලා තමයි මුල පටන් ගන්නේ. අන්නේගේ සංකේතයේ සම්ප්‍රදායිකව ගෙනහල්ලා අද පොච්චි රෙදි කෑල්ලක් අරගෙන මිනිහ පෙට්ටිය උඩින් දීලා අර පාන්ති පොලේ සිහි කරලා හිටන් ඒ වෙනුවෙන් අර පතර දාපු රෙද්ද වෙනකොට ඒක හාමුදුරන් පූජා කිරීම අද වෙනකම් අද වෙනකොට හරස් වෙලා තියෙනවා. පාන්ති පොලේ කියන්නේ ඔන්න රෙදි. ඒවා මේ කාලේ මීයෝ කාපුවා හරි අසුබ ලක්ෂණ හැටියට පෙන්වනවා. මීය රෙද්දක් මීයෝ කාපුවාම හරි අසුබ ලක්ෂණක් කියලා. ඒ දෙයට අදින්නේ විදි කරනවා කැලේ. කාල කොට දාන. ඒ වගේම වේයෝ කාපුවත් ඒ වගේ. යත්මල පිළිදාපුවා, දැන්වි මැදපුවා. ඔයගේ දේවල් පිට රෙදි දිනනවා නම් ඔය රෙදි පාවිච්චි කරගත්තේ නැහැ. අසුබ ලකුණු හැටියට සලකලා. මේවා ඔක්කොම පස් වෙන්න පොළොවට පස් වෙන්න කහලකට විසිකරුවා නැහනම් රුඩුව ඩාලට දැම්මා. මෙන්න පස් වෙන්න දාපු රෙදි තමයි පාන්දු ගෝල කියන වචනේ කිව්වේ. ඉතින් පාංශු කුලේ කියන එක පූජා කරන එකක් නෙමෙයි කැලේ අවුත් කරලා රොඩුව ඩාල අවුත් කරලා ඉතින් එහෙම හොයාගෙන හාමුදුරුවෝ ගිහලා අඳිනා ඔය මහා කාල කොට අවුත් කරලා සිටිගාරි හොයාගෙන ගිහලා ඒවා හොදලා අඩු පොල සිවුරු හදලා අඳිනවා ඒක තමයි පාංශු කුලේ ජීවිතේ හැදුවේ එහෙමයි ආයේ මේ මේ ජීවනයේ කිසි කෙනෙක් ගන්න ලැහැත් වෙන්නේ නැහැ අසුබ ලකුණු හදමු විහිකරු රෙදි නිසා ගිහි ආයේ පරිහරණයට හරි බයයි. හාමුදුරන්ට අවශ්‍ය කරන්නේ ওই බය වෙවින් එකක් නෙමෙයි. හීතෝස දුරු කරගන්න පුළුවන් නම් විවිධ වහ ගන්න පුළුවන් නම් මැදි මදුරු කරදර දුරු කරගන්න පුළුවන් නම් මට හොඳට මේක ඇති. ඒක තමයි විගමනය. ප්‍රයෝජන සහ පරිහරණය කිරීම. ඒ ටික කරගන්න අහවදාක වෙදි කැලි පුළුවන් නිසා හේරි ඔක්කොම නැහැ. අපේ හැමතැනම වේයෝ කාපුවා, කාවෝ කාපුවා, වේයෝ කාපුවා කෑලි කෑලි ගඳ තියෙන නිසා මොකද කරන්නේ? ඒකේ කෑලි විලා ගන්න හොඳ කොට කෑලි. හැබැයි සම්පූර්ණ මහරෙන්ඩක් නැති නිසා කෑලි ඌටු කරලා හදපුවාම කඩ කැපුව සිවුර හැදෙනවා. කෑලි වලින් හදපු සිවුර හදන්න හේතුව ඒකයි. ඒ කෑලි එකතු කරලා එකතු කරලා ඉතින් මහ ගන්නවා ලොකු රෙද්දක් කරලා. මහ ගිනින ඔක මඩු පුවා ගත්තාම කැලින් කැලින් තියෙන එක එක වර්ණ එක එක පාට කහට අරවා මේ ඔක්කොම නේද එක එක පාටක් වෙනවා. එහෙම නැත්නම් මහ බීජයක් නෙමෙයි කියන මිනිස්සු බීජ ටික ගණන් ගන්නවා. පිස්සොත් අදින්නේ වැඩක් නැති ඒවා එන්නේ මේ ගීච්චක්. ඒ නිසා ඒතර පිස්සෙක්ගේ ගන්න ගණන් ගන්න නිසා ඒක මිනිසුන්ට මහ විනාශයක් අපරාධයක්. ඒ වගේම සතුන්ගෙන් ඇති වෙන හානි දුරු වෙනවත් අවශ්‍ය කරන මේ පොළොවල පාට සතු එයාට බය නෑ. දැකලා හුරුයි කැලේ වැටලා දින පොළොව. එයා කැලේ ඉන්න සතුයේ සිවුර ඇඳලා ඉන්නවා දැක්කහම සාමාන්‍ය අදහසකින් ගන්නවා මිසක් ඒක විපෘති වෙන මේ සතුන්ට කම්පනයක් ඇති වෙන්නේ නැති නිසා. මේ ආදී නොයේ ප්‍රයෝජන නිසා තමයි පළු පොළ ගන්න දෙන්නේ. ඒ වගේ මේ පළු ඇඟට ගුණ ඒවා ගන්නවා. අරගෙන ඒවා විවරවහම ගත්තාම යාදී ප්‍රයෝජන සහ තමයි පළු පොළ. මෙන්න මේකට කියනවා පාසුකුල ජීවරය කියලා. මේ පාසුකුල ජීවරය කියන එක දැන් මැරෙන්න ඉස්සෙල්ලා දෙන්නේ කොහොමද අපි දැන් මැරෙනකොට මරණෙත් එක දාලා තියෙන හිත මැරෙන්න ඉස්සෙල්ලා කොහොමද දාන්නේ? ඒවා කිසල් වන්නේ පාසුකුලියක් දෙන්න පුළුවන්ද? එහෙනම් මලාට පස්සේ මොකද කරන්නේ? සාම්ප්‍රදායිකව හෙදි කැලක් ඉස්සෙල්ලා දාන්නේ. ඉතින් ඒක අර ගෙනාවු සාම්ප්‍රදායික පුරුද්ද නිසා අදත් ඒ හෙදි කැල දානවා වෙනුවට එහෙම දාන එක මිනිස්සු කල්පියා මොකද කරන්නේ හාමුදුරනේ කල්පියා පූජා කරනවා ඒ බුද්ධිලිය විනිවිද කියලා දිහි කරලා. ඇයි මිනිස්සු කරන්නේ හොඳ වැඩ. දිරකර වෙනවට වැඩිය පිනිබාලා අවුවට වෙයිලා සත්තු කාලා දිරකර වෙනවට කැලේ දානකොට ඒක ප්‍රයෝජනයක් ගන්න වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නිසා අපි එහෙමම දෙමු කියලා නම් සාම්ප්‍රදායික කිරීම වශයෙන් ඔය රෙදි ගැල දාන්නේ මේක හාමුදුරන්ට පාංශුකූලිය අවශ්‍ය දෙයක් දෙමු කියලා දෙනවා අයිතිකාරයෙක් නැතුව අහක දාපු නිසා පාංශුකූලියට අයිති පරිහරණය කරන්න කෙනෙක් නැහැ ඒක දිරකර වෙලා යනවා කොහේ හරි වෙද්දා යනවා මිසක් ඒක අයිතිකාරයෙක් නැහැ ඒකත් එහෙමයි මේ අයිතිකාරයෙක් නේද හිතපොහරි ගාව දුනොත් ඒකත් පාංශුකූල කොටසට වැටෙනවා කියලා පෙන්නනවා ඉතින් ඒ වගේ මිනිහත් එක්කලා දාන විදිහට අයිතිකාරයෙක් නැහැ. එයා මිනිහත් මැරිලා. අයිතිකාරයෙක් නැති වෙද්ද එයා වෙනුවෙන් දෙනවා. වෙනුවෙන් දෙන්න ඕන කෙනෙකුට පුළුවන් ඉන්න නෑදෑයන්ට මේ ගියේ එයා වෙනුවෙන් එහෙම එයා දෙන්න පුළුවන්. ඉතින් අපිට ජීවත් වෙලා ඉන්නකොට පිළිකරම් පූජා කරන්න පුළුවන්. ඒකෙත් කිසි කන්නේ බාධකයක් නැහැ. ආඳුරන් දිරු මහ ගන්න හරි අවශ්‍ය ප්‍රයෝජන ගන්න පිළිකරක් වශයෙන් පූජා කරගන්න එක මහ පිනා. ඉතින් ඉන්නකොට කරනවා නම් පිළිකරක් පූජා කරන්න මරාට පස්සේ පාන්දු කුලේ අනිත් අය ඉන්නේ. නැති එක නම් දෙන්නේ විදිහක් නැති නිසා. ඒකයි කාරණේ. දැන් තව ප්‍රශ්නයක් ආවේ මේ ධර්ම මාර්ගයේ නියලිලා හිටියත් කොච්චර ශ්‍රද්ධාවේ පැහැදීමෙන් හිටියත් ඕනාකම තිබුණත් අමතක වීම සහ නිදිමත වීම ඉස්මතු වීම නිසා බාධා පැමිණෙනවා කියලා මේ මුල් වේදිකේ තියෙන ප්‍රශ්නය. අමතක වෙන එකයි නිදිමත වෙන එක. නිදිමත වෙනකොට අමතක වෙනවා, අමතක වෙනකොට නිදිමත වෙනවා. ඔය දෙකම එකට යනවා. තීන මිද්ද කියන්නේ ඔතන තීන මිද්දේ නිසා හටගන්න දෙයක් ඕන. දැන් මේ තීන මිද්ද කියන එක හට ගැනීමේ කාරණා දෙකක් හේතු වෙනවා. එකක් චෛතසිකයි, එකක් කායිකයි. කායික රෝගයක් තියෙනවා නම් කායික රෝගේ නිසා පුද්ගලයා කම්මැලි වෙනවා, නිදිමත වෙනවා, මලානික වෙලා තියෙනවා. ඊයර තමතක වීම බැරි. ඒ කායික රෝග. අනිත් තමයි මානසික වශයෙන් පුද්ගලයාට හට ගන්න රෝග. හිත දැවි දැවි දැවි දැවි කාලයක් ඉන්නකොට ඒ මානසිකත්වයේ තුල ඒ දෘෂ්ටි අරගත්තේ නැත්නම් ඔහුගේ දෘෂ්ටිය මුලා දෘෂ්ටියක් නිසා මෝහය මුල් කරගත් එකක් නිසා එතනත් ඔබට නිදිමතක් අඟලිකමක් එනවා. කල්පනා කරන්න තීක්ෂණව හිතන්න බැරි කමක් එනවා. ඔය කාරණා දෙකම මේ සීල මිද්ද කියන එකේ දෙනවා. ඉතින් අපි දකින්න ඕනේ මේක මොකෙන් එන එකද කියන එක අපි හොයා ගන්න ඕනේ. ඒක නිරක්ෂෝගයක්ද? එහෙමනම් ඒක උත්තේජනීය ආහාරයක් අරගෙන ඒක දුරු කරගන්න ඕනේ. දැන් තීන විද්‍යාව කියන එක නැති කරගන්න තියෙන උපක්‍රමයක් තමයි අපි තේවාදක සහ බුලත් ඉරාදියා කරගන්නේ. දැන් සමහර අය ඉන්නවා ඉන්දියන් ඉන්නේ නැහැ කියලා කම්මැලි ඉන්න බෑ කියලා ඒක කාට එකක් බොම් කියලා ඒක හරි ගාපුවල. ප්‍රබෝධයක් ඇති වෙනවා. අන්නේ ප්‍රබෝධය ඇති වුණාට පස්සේ අර තියෙන කම්මැලි නිදිමත ගැටි ඇති කරන එක උපක්‍රමයක් ඒ කායික රෝගීට කරන එක. කායික ආපදාවන්. හැබැයි මානසික රෝගීට ඔක කරපන්න බෑ. මානසික රෝගියක් නම් ඒ මුලාසහගත දෘෂ්ටියක් ඇති වීමෙන් ඒක ඉන්නේ. ඒකාත්මය හොයලා ඒක අසාරත්වය දැකලා ඒකයි කරගෙන ධර්මානුකූල උපක්‍රම යොදන්න ඕනේ. ඒතකොට ඒක ඇතුළේ යනවා. මේ අනිකාර්ණේ මේ වගේ අවස්ථාවලදී වෙන්නලා තියෙනවා සක්මන් කිරීමේ භාවනාව ගන්න කියලා. සක්මන් භාවනාව ගත්තාම භාවනාව අමතක වෙන්නේ නැහැ. අර කම්මැලිකම මතුවෙන්න විදිහක් නැහැ. හැටි තරම් දුර සක්මන් භාවනාව ගන්න ඕනේ. නිදාගෙන භාවනා කරන්න ගියොත් එයාට කොහොමද බැහැ? ඉඳගෙන භාවනා කරලා පිට හේතු කළොත් බැහැ. ඒතකොට නිින්ද යනවා. පිට හේතු නොකර ඉඳ ගන්නවා නම් ඒත් පුළුවන්. ඇඳක් නැති කුඩුවක හරි එහෙම එහෙම ඉඳ ගන්න. ඒතර හේතු වෙද ගියහම යනවා. දැන් ඉස්සර කාලේ අහලා තියෙන අපි ඒ වගේ කතා තියෙන අපි ධර්මයේ මේ කතාවල තියෙනවා පොල් ගෙඩියකට ලෑලි කෑල්ලක් තියෙන ඒකට ඉහළ යාගෙන වෙලා ඉන්න හාසියනවා කියලා. නින්ද යනවා. දන්නේ නැතුව නින්ද යනකොට පොඩ්ඩක් ඔළුව පැත්තට යනකොට පොල් ගෙඩිය අහගෙන විදිහට යනවා ලෑලි කෑල්ල නුවා දෙනවා. ගැස්සිලා හැරෙනවා. දෙපාර තුන් පාරෙන් ආයි නින්ද යනවා. ඒක උපක්‍රමයක්. සමහර අය පිදුරු වලින් හදාගත්ත දරණු හදාගෙන මෙයා තෙමන ඔළුවේ ලියා ගන්න. ඉතින් උදේ නම් පල්ලෙහාට වතුර වැටෙනවා. සමහර අය කකුල් දෙක දාගන්නවා වතුර හේතුව. දැන් එහෙමත් භාවනා කරපුවා ඉන්නවා. සක්මන් කරමින් භාවනා කරපුවා නිදිමතේ ඇදගෙන වැටලා ඉන්නවා. සක්මන් වල. මම දෙපාරක් කරන දෙවෙනි පාර නැගිටලා ගියා නම් විශ්වනාථේ නම කාරිකත් ඊට පස්සෙලා උලන් වාසියක් කරනවා. සක්මන් කළා මම දෙපාරක් ඇදගෙන වැටුණා නිදිමතේ. මම අධෛර්ය වුණේ නෑ ආයි ඇකිල්ල මනසක් පන් කළා. ඒ ඔක්කොම ඉවරලා මගේ අවශ්‍ය කාර්යය පූර්ණ කරගත්තා කියලා වෙන්නේ. මේ සක්මන් භාවනාව ගන්න ඒ අය බොහෝ කොටම ඒකට පුරු වෙන්නේ. ඒකකින් අපි ලකින්ද සක්මන් කළා කියන කිසිම ආකාරයෙන් භාවනාවට බාධකයක් නෑ. ඉඳගෙන භාවනා කරන ටිකක් වෙලා අමාරු පොඩ්ඩක් ඉන්දියාවේ ගතියක් කරනවා නැගිටිනවා සක්මන් කරනවා. සක්මන් කරගෙන භාවනා කරනවල හරියන්නේ. ඒතර ඒ නිසා තවත් උපමා දීලා තිනවා බුදුන් වහන්සේ මොකලම් මහරහතන් බුදුලම් මහරහතන් වහන්සේ භාවනා කරලා කරලා හරි කම්මැලිින් ඇදලා ගන්න බෑ. ඒ හිතගෙන ඉන්නවා පැත්තෙලා බුදුරජාණන් වහන්සේ වෙලා මොකද මොකලම් ඉදිමතද? උපමාවක් දුන කන පොඩි කරගන්න කියලා. අත් දෙකෙන් කන් දෙක හත් වෙනකන් අතුල්ලන්න. එතකොට ඉදිමත හැරෙනවා මේක ක්‍රමයක්. නලල අතුල්ලන්න. අතේ ඉරිමදි. එහෙමත් හැරෙනවා. එහෙනම් ඉදියට බහලා ඉන්න තරු දිහා බලන් ටිකක් වෙලා. තරදිහා බලලා ඉන්නවා නිදිමත ඇවිල්ලා. ඒ ආදි වශයෙන් කරලා බැයි නම් සීහ සීයාවේ පොඩ්ඩක් වෙලා පැයක් විතර මේ මත ඇරෙනකන් කියලා උදයා ගන්න. ඇහැ ඇරිච්ච ගාම ආයි නැගිටින්න. ආයි දෙපැනි පාර ඇහැ පිටවන්න දෙන්න. එතකොට නිදිමත ඇරෙනවා. මේ ක්‍රමයේ නිදිමත දුරු කරගන්න ඕනේ ෆැක්ටර්. මේක කරගන්න පුළුවන් දෙයක්. කරගන්න බැරි වෙලා තියෙන්නේ මොකද අපි ඒක ඒ වෙලාවේදී අපි හිතන්නේ නැහැ. ඒකට අවශ්‍ය ප්‍රතිකර්මයක් කරලා ඇහැරලා හිටියොත් ඒ නිදිමත ඇරෙයි කියන එක අපි දකින්නේ. මට අවුරුදු 10 විතර 19 කාලෙදී පස්සාවකට ගිහිල්ලා පැය වැඩ කරන රස්සාවක් කරලා ඉන්න බෑ දැන් නිදිමත කියන ගෙදර ඉන්නකොට බුදියා ගන්න හතර වෙනකොට බුදි එළියලා නැගිටින්නේ ඔය පුරුද්ද තිබුණේ අරකට ගියාට පස්සේ රෑ වැඩ කරන්න සිද්ධ වුණා රෑ වැඩ කරන්න සිද්ධ වුණා දැන් කරන්න දෙයක් නෑ ඊළඟ දවසේ කායි යන්න ඕන උදේ ඉඳන් රෑ වෙනකන් නිදිමත මත් වෙලා වමන යනවා සමහන් ගාවට කරන්න දෙයක් නෑ රස්සාවට යන්න ඕනේ ඕගොල්ලෝ මෙතන ගිහින් අනික් කෙනෙකුට ටික දවසක් ඉඳලා හරිය හරියයි කියලා කියන විදිහට බයිද ඉතින්. ඕක හරියයි කියලා. මොකද නිදිමත හරියන්නේ කොහොමද? හැබැයි මාස තුනක් හතරක් යනකොට කිසිම අමාරුවක් නැතුව ගියා. එහෙම නිදිමත කියලා එකක් එන්නේ. ඕතරම් ගියා හැරලා ඉන්න පුළුවන් හැකියාවක්. ඉතින් අපේ අධ්‍යක්ීමක් නිසා කියන්නේ මේ වගේ වෙලාවට අපිට උපදෙස් දෙන්න විදිහක් නැහැ. මොකද හැකියාව නිසා කරන්න දෙයක් නැහැ. ඇහැලා ඉන්න මං කියන කවුරුත් කරා නිකන් ඉඳලා ඌටත් බැලලා බුදියා ගන්න දෙන්නේ. නමුත් එහෙම කිව්වොත් රසාව නැති වෙනවා. කරන් දෙයක් නේද රසාව කරන්න ඕනේ නැහැ නේද? අර වැඩේ කරනවා. දැන් මෙන්න මේ වගේ අපිට උපක්‍රමශීලීව යම් කිසි විදියකින් අපි මෙහෙ යවනවා නම් පොළඹ වෙනවා නම් ඒ වෙලාවේදී අපි මේ පෙළඹවීම නිසා අපි මහන්සියෙන් හරි අදාදා හරි දුක් වෙවි හරි ඒ වැඩේ කරගන්නවා. දැන් මේ ධර්මයේ තුල අපිව පොළඹවන්න පිටස්තර කවුරුවත් නැහැ ධර්මයේමයි ගුරුවරයා. ඉතින් ධර්මයෙන්ම අපි ප්‍රශ්න කරන්නේ. අපි අපේ ධර්මයේ ගුරුවරයා කියන ධර්මයේ අපේ ප්‍රශ්න කරන හැටි. අපිටම නීච කරගන්න ඕනේ. අපිටම නිග්‍රහ කරන ධර්මයේ තුලින් ධර්මයේ ගුරුවරයා හැටියට කතා කරන හැටි අපිම හිතනවා. ඇයි මොඩේ? ඇයි බුදියේ? නැගිටම කාලකන්ණි. අපි අපිට තියාගන්න පුරුදු වෙන්න ඕනේ. කාලකන්ණියෙක් වෙන්න එපා. උඹ කොයි මොහොතේ මැරලා යන්න පුළුවන්. ඉක්මනට නැගිටපන්. ඔය මොනවද කරන බලුවැල්? ඔය දිවිසන් වැඩ මොනවද? රත්තරන්. ඔවා කරන්නේ උඹට මොකද වෙන්නේ? ඔබේ අනාගතේ කොහොමද වෙන්නේ? අපි දහම් ගුරුවරයෝ අපිට කියා දෙන ක්‍රමය අපි දැනගෙන ওই විදිහට අපි කුරු කරගන්න ඕනේ. හැබැයි ඕක දුදන්නේ කරන්නේ කිව්වොත් එහෙම අපි නිකන් දොරවන්න පටන් ගන්නවා. එහෙම කරන්න යන්න එපා. කාටවත් හෙලෙව කියන්න එපා කාටවත් ඕවා. හද කරලා හෙලෙව කියන්න යන්න එපා විදිහට. ඒක නිකන් පිස්සකයකට කියනවා ඒක. හිතෙන් අපි අපිට කියාගෙන අපි ප්‍රබෝධ වෙන්න දැනගන්න ඕනේ. මේ වගේ ධර්මීය උපදෙස් දෙන ආකාරයෙන් එළිය කරගෙන යනකොට අපිට පුළුවන් වෙනවා ඉතින් ධෛර්ය කරන්න කෙනෙක් නැති නිසා මේ ධර්මියම අපි ධෛර්ය වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි කටයුතු කරන්න ඕනේ. ඒතර අපිට බුදුන් සිහි කරලා, දහම් සිහි කරලා, සංඝ සිහි කරලා ධෛර්යය හදා ගන්න පුළුවන්. ඇයි මම මෙච්චර බුදින්නේ මගේ පියා බුදු පියාණන් වහන්සේ. මගේ සාස්ත්‍රුණ වහන්සේ බුදු බුදු බුදුරණන් වහන්සේ. මගේ රජාණන් වහන්සේ මගේ මාතෘ හැටියට සැලකන්නේ, පියා හැටියට සැලකන්නේ, මගේ ගුරුවරයා හැටියට සැලකන්නේ බුදු පියාණන් වහන්සේ. ඉතින් මගේ ඒ ආකාරයෙන් උන්වහන්සේගේ දරුවෙක් මම. ඇයි අවජාතක දරුවෙක් වෙන්නේ? සහජාත දරුවෙක් වෙන්න ඕනේ. උන්වහන්සේ පැය දෙකක් දවසකට දෙකේ ඉඳලා හතර වෙනකන් නිදාගෙන ඉඳන් උන්වහන්සේ ලෝක සේවයක් කළා නම් උන්වහන්සේගේ දරුවෙක් ඉන්නවා මොකද්ද මේ වපුරු වෙලා බුදියන් ඉන්න කාලකන්ණිය. මං උන්වහන්සේගේ අවජාතකෙක්ද? ඇයි මං උන්වහන්සේගේ දරුවෙක් කියන්නේ කොහොමද මං? තමන් තමන්ට කියා ගන්න ඕනේ. එතකොට ධෛර්යය නැగిලා ඉතින් තමයි ඇගිලා එනවා. උන්වහන්සේගේ කීකරු යහපත් උරුවච කීකරු සාජාත දරුවෙක් ඉන්න ඕනේ මම. අවජාත දරුවෙක් කියලා බෑ කියලා තමා තමාටම බදු දීලා කියන්න පටන් ගන්නවා. එතකොට ධෛර්යය නැగిනවා. මෙන්න මේ වගේ ක්‍රම වලින් අපේ ධෛර්යය මතු කර ගන්න ඕනේ. වැරදි වැඩ කරනකොට කාලකන්ණිය. නින්දිදියා මොනවද කියන්නේ ඔබ මොනවද කරන්නේ? උඹේ වැඩ පිළිවිල මොකක්ද? ඔබ ලෝකේ පේන ඉන්නේ කවුරු හැටියද? උඹ කරන එක ගැළපෙනවද? අපි අපිටම කියා ගන්න කවුරුත් අපිට කියා දෙන්න කෙනෙක් නැහැ. ඒ තමයි ධර්මයේ ගුරුවරයා කියන්නේ ධර්මයේ සාක්ෂි කරගෙන ධර්මයේ තුලින් අවදි වෙන ආකාරය. ධර්මයේ තුලින් සුද්ධ වෙන ආකාරය. ඔන්න ඕකට කියනවා බුදුන් සීකර මගේ පියාණන් වහන්සේ මෙහෙම කෙනෙක්. උන්වහන්සේ කවදාවත් තරහ ගත්ත කෙනෙක් නෙමෙයි. ඇයි මම තරහ ගන්නේ? අවජාතක දරුවෙක්ද මම? මෙහෙම ගන්න අන්න ඕකට කියන බුද්ධානුස්සති භාවනාව. ඉතිමිසෝ ගාතාව කියන්නේ ඔකේ කියන්නේ හරිය නවුණ කියන්නේ ඒකම මේ අපිට බුද්ධානුස්සතිය වෙන්නේ නැහැ. බුද්ධානුස්සතිය අපේ ජීවිතයේ කොටසක් බවට පත් කරගන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්නයක් ආපුහම නින්දාවක් අපහාසයක් ආපුහම ඒ වගේම අර සුන්දරී පරිබ්‍රාජිකාව මරලා වැල්ලේ වල්ලා හිටන් ඒ උන්වහන්සේට මෙච්චර නිග්‍රහ කරන්නේ අභූත යෝධනා නැවැත්ති උන්වහන්සේ අකම්පයයි. ඉතින් උන්වහන්සේගේ සහායයක් දරුවේ කරනකොට අපවාදයක් ආපුහම අභූත යෝධනාකයි මං කම්පා වෙන්නේ. මා බුදුරයන් වහන්සේගේ දරුවෙක්. උන්වහන්සේ අනුගමනය කරන්නේ. එහෙනම් මම උන්වහන්සේ අනුගමනය කරනවා මම කම්පා වෙන්නේ. අනුබුද්ධානුස්සතිය. උන්වහන්සේ මේ විදිහට වබුඩු වෙවි වබුඩු කහගෙන නිදාගත්තේ නැහැ. සීය දෙවියාවෙන් යුතුව දවසට විහෙල මහන්සි ඇරෙන්න අවශ්‍ය ප්‍රමාණයට පැය කාලයක් විහෙලමින්. ඇයි මම මේ වබුඩු වෙලා බුදියේ? උන්වහන්සේ දරුවෙක් හැටි මෙහෙම. අපි අපිනම අන්නරුක බුද්ධානුස්සතිය. බුද්ධානුස්සතිය අපි දකින්න ඕනේ. උන්වහන්සේ අකාන්තයයි. උන්වහන්සේ කරුණාමයිත්‍ය ලෝකේ පතරමින් බරට මේ සතර බහ වේගෙන වාසිය කියලා. එයි මම මේ කාලකන්‍යාවගේ ඉන්නේ සද්ද නැතුව. ඇයි වටේ සත්තු ගන්න බැරි? මම උන්වහන්සේගේ සාදාහසේ වඩුවේ ඉන්න සතර පහ වේන්නේ වාසය කරන්න ඕනේ. මෙන්න ආකාරයෙන් බුදුන් සිහි කරලා, බුදුන් සාක්ෂි කරලා මෙන්න මේ ආකාරය කරන කෙනාට බුද්ධානුස්සතිය වෙනවා. මේ උන්වහන්සේ දේශනා කළ ධර්මයේ නිවන් සඳහා පෙන්නපු ධර්මයක් තියෙනවා. ඒ ධර්මයම පිළිසරණ කරගන්න. ඉතින් ඒ ධර්මයේ පිළිසරණ කරගන්න මම ඒකට මාර්ගයේ මේ යන්නේ රාග මාර්ගයක් නේද මේ යන්නේ. ඒක ධර්ම මාර්ගින් මම ධර්ම මාර්ගය. මේ දේශසහගතව හිතර කියන කරන එකක් මේක අධර්ම මාර්ගය. මම ඒ වගේ යන්න හොඳ නැහැ. මේ මොහොතහකට ඉදිවිලි ක්‍රියාවදන් මේ පස්සේ යන්න හොඳ නැහැ. ඒක අධර්ම මාර්ගය. ධර්මයේ උත්තරීතරයි. ධර්මයේ අසුර කරන කෙනාට විමුක්තිය ලැබෙනවා. මම මේ ධර්මයේ සිහිට කරේ ධර්මයේ පිළිසරණ මම ධර්මයේ පස්සේ නවට ධර්මයේ පිළිසරණයි. අන්න ධර්මයේ සිහි ක්‍රියාවෙන් හැදෙන ධම්මානුස්සතිය. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය මේ මේ ආකාර ගුණයෙන් යුක්ත නම්. ඇයි මං ඒ ගුණේ නැත්තේ? මම සංඝරත්නයට අයිති නැද්ද? අද ධර්මයන් සෝවාන් මාර්ග මාර්ග අනුගාමිකෙක් වා නෙවෙයි නම් මං කාලකන්ණියෙක්. මෙච්චර මේ බුද්ධ ශාසනය. ඒ ආර්යයන්ට මම පැමිණෙන්නේ ඒක. එහෙනම් සෝවාන් මාර්ග අනුගාමිකත්වයට පත් වෙන මම නැත්නම් ඒ ආර්ය මාර්ගයේ ශ්‍රාවකත්වයට පත් වෙන මම ඇයි ශ්‍රාවකයන් අනුගමනය කරන්නේ ඒ ශ්‍රාවකේ චරිතය ඇයි මං ගන්නෙ නැත්තේ අන්න ඒ වගේ බුද්ධ සංඝරත්නයේ ගුණ දීකරේ තමන්ගේ චරිතය හැදගස්සන්න ඕනේ ඒක සංඝානුස්සතිය ඉතින් ඒකින් භවගුණ ගාතාව කියනවා ස්වාකාතෝ කියලා ගාතාව කියනවා සුපටිපන්නෝ කියන ගාතාව කියනවා උදේ අපේනා මුලට මුලේ ළඟට ඔකට ඉවර හරියන්නේ නැහැ. ওই දෙකම තියෙන්න ඕනේ. චරිතය හැද ගහ ගන්න ඕනේ, ಗುಣ සිහි කරන්න ඕනේ. ගුණ සිහි කරන්නේ මොකද? තමන්ගේ චෛත්‍යය හැද ගහගන්න ගුණ தත්යන් මනසේ සඳහා හිටින්ද. ඇයි සුපටිපන්න? සුපටිපන්න මෙහෙමද? උජුපටිපන්න. මේ උජුපටිපන්න මේ ලෝභ ද්වේෂ මොහ සහගත මම මේ කරන වැඩ පිළිවෙල. මේ උජුපටිපන්න එකක්ද මේ ඉන්නේ? කොහෙද මම බුද්ධ ශ්‍රාවකක් තියෙන්නේ? අන්නේ අපි හැදෙන්න ඕනේ. එතකොට මේ ගුණයන් සිහි කළේ ගුණයන්ට අනුකූලව අපි හිත අපි චෛත්‍යය හැද ගන්නකොට අන්නේ යාට ලැබෙනවා කියන බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය ලැබෙනවා. දේවතානුස්සතිය. දේවතාව මෙහෙමද? මම වගේ සුද්ධ වෙනවද? මම වාගේ ලෝභද? එහෙම වෙලා දේවතාව වෙන්න පුළුවන්. නෑ දේවතාව එහෙමයි වෙන්නේ. දේවතාවන් කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, දීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්චේ, විදිකිච්ඡාව තිබුණා දේවතාව වෙන්නේ. ඒ වයින් කරන දේවතාව. එහෙනම් දේවතාව වරහා සමානව ජීවත් වෙනවා. ඒ ආකාරයෙන් යනවා කියලා දේවතාවුන් හිතේ වරන්. ඒතකොට නේද? දෙවියන් සිහි කරනවා කියලා ජාතක මහරජගේ දෙවියෝ සිටියා, විතාවතේත දෙවියෝ සිටියා, යාම දෙවියෝ සිටියා කියන කිහිපයක් එහෙම ඉන්නවා කියන විදිහට අපිට අපි දේවතාවුන් හිතේ වැඩින්නේ. දෙවියෙකුනේ යම් කිසි සැක ලක්ෂණයකින්ද? ඇයි මේ සැක ලක්ෂණේ අරගෙන ඇසුරයි තයි යහපතයි. එහෙනම් දේව කියන ගති ලක්ෂණේ ඇත්තාට මේ ධර්මයේ පිට වෙනවා. එහෙනම් මම දෙවියන් හා සමානව ජීවත් වෙනවා. දෙවියන් පැත්තේ මේකයි මගේ චරිතයත් එහෙමයි. මම මෙලෝජී විත්වා. අන්න එහෙම සීකරමින් චරිතය හැර ගන්න එක නම් කියනවා දේවතානුස්සතිය වශයෙන්. මේ ත්‍යාගානුස්සතිය. ඇයි මම ලෝභකම් කරන්නේ? ත්‍යාගී බුද්ධයාගේ ලෝභකමක් නෙමෙයි. ඒ බුද්ධයා දීලා සතුටු වෙනවා. ඒ මම දීලා සතුටු වෙන්නේ. මම ත්‍යාගී බුද්ධිලෙක් වෙනවා. ඒ චරිතය හැර ගන්න එක හිතකයවත් නෑ හැර ගන්න නෙමෙයි. මේ දිනා ත්‍යාගානුස්සතිය. ඇයි මං සුබයි සුබයි කියලා මේ ලෝකේ අල්ලන්නේ යන්නේ අසුබ ලෝකේ. ඇයි අසුබේ පිළිපෙණියේදී සුබයි කියන්නේ මං. ඒක මුලාවක් නේද? මේ මේ විදිහෙන් අන් මේක අසුබයි කියලා හේතු සාධකෙ පේනවා නේද? ඒ ඉතින් ඒකට මම සුබයි කියන්නේ. මෙන්න මේ විදිහට අසුබය කියන අසුබනුස්සතිය හැදේ. දහ අනුස්සතියම වඩන්නේ තමාගේ ජීවිතයේ චරිතයේද ඒක ආදේශ කරගෙන. ඊට අනුකූලව චරිතය හැදගස්සන කෙනාට මේ දහ අනුස්සතිය වැඩි වෙනවා. එහෙම නැතුව වදන වෙලා කීකේ උදයන් හැරෙනකන් හිතෝ බුද්ධිලාට මේ වැඩින්නේ නැහැ. අද වෙලා තියෙන්නේ තෝකයි. හැමතැනම භාවනාව දෙන්න ගියාම වදන් වැලක් කියලා ගන්නවා හට පාලම් කර ගන්නවා උදේ ඉඳන් යනවා ඕක කියෝ කියෝ ඕන් දහ බලු වැඩ කරගෙන ඉන්නවා අන්තිමට බලනකොට කාලේ ගිවිලා යනවා නැරලා බලනකොට මරණයේදී කුරුදු කරගත්ත ඒ රණු ජීවිතය යනවා ඉතින් අනිත් පැය දිනවා උදේ ඉඳන් රැය වෙනකන් කර්මස්ථානයේ වැඩුවා දිව්‍ය ලෝකයේ ඇති බ්‍රහ්ම ලෝකයේ ඇති බලනකොට අපාය මොනවා කරන්නේ වෙලා තියෙන්නේ ඔය කාටවත් කරන්න පුළුවන් එකක් නෙමෙයි තම තමන් කරගන්න ඕනේ හරියට දැනගෙන මේ සෝපාදිශේෂ නිවන සහ අනුපාදිශේෂ නිවන කියන මේ දෙකේ වෙනස මොකද කියලා අහනවා. උපදි කියලා කියන්නේ තෘෂ්ණාව. චන්දරාගය යම්තනක තියෙනම් ඒ චන්දරාගයට උපදි කියනවා. එහෙනම් ලෝභයේ, දේශයේ, මොහේ, රාගයේ, දේශයේ, මොහේ මේ තුනට උපදි කියනවා. ඒතර මේ උපදි කියන එකකින් ස උපදිය ඉතුරු වෙලා තියෙන නිවනක් තියෙනවා. ඒ කියන්නේ ලෝකේ යථාර්ථය මේ ලෝකේ අසාරයි කියලා 100%ක්ම දැක දාලා අරිහත් ඵලයේ ලැබුණා. අරියත් ඵලයේ ලැබුණා නම් බඩ පිනනහම කෑමක් ගන්න ඕනේ. සර් කියන්නේ තමා. තමා පිළිබඳව තිබෙනා වූ ඒදී නොකලොත් එහෙම ඉන්න බෑ. මේ අරිහත්ත්වයටපත් වුණා බඩ පිනට ආහාරයක් පිටපාද කරගෙන හරි හොයන්න ඕනේ. පහරි හම්බෙන්නේ නැති කොහොම හරි ගන්න පිටින් ගන්න ඕනේ. විපාකයේ දැරයක් බොන්න ඕනේ. ඒක අත්හරින්න බෑ. ඒ වගේ සර් කියන තමා මුල් කරගෙන ඇතිවෙනා කොටසක් තියෙනවා මේක අත්හරින්න බෑ මේ කය පවතින එක. කය පවත්තන්න අවශ්‍ය කරන කොටස. يعني ඉන්නත වස්ත්‍රයක් වගේ තියෙන එක ඉරිලා ගිහිල්ලා ඒක ගැලපෙන්නේ නැහැ වෙන එකක් කොහොම හරි හොයා ගන්න ඕනේ. ඒ සඳහා මහන්සි වෙන්න ඕනේ. ඒ ටික කරන්න වෙනවා. ඒකේ බැඳිලා ඉන්නවා. අන්න ඒකේ බැඳිලා හිටියද ඒ බැඳීම මතු භවයට හේතු වෙන්නේ නැහැ. මතු උපතකට හේතු වෙන්නේ නැහැ. ඒක ඉන්න භවය තුළ ඒ පැවැත්ම ගෙනියකම් විතරයි. ඒක දනම ජීවිතයේ ජීවිතයේ තියෙන තුරු. පැවැත්ම තියෙන තුරු ගන්නා වැඩ පිළිලක් එකක් මේක පැවැත්මෙන් එහාට සම්බන්ධයක් ඊළඟ අද්දාවක් හා සම්බන්ධ කරන්නේ මේක බලයක් නැහැ කියලා දකින්න ඕනේ. නෝනින් තේරුම් ගන්න ඕනේ වැඩ පිළිවෙල. දැන් ඇඳුමක් නැතුවම ඇඳුමක් හොයලා ඇඳා කියලා ඒ ඇඳුමක් අඳින්න කරපු විහෙත මහන්සිය ඒ කටයුත්ත. මතු භවයේ උප්පත්තියට හේතු වෙන්නේ නැහැ. හැබැයි ලස්සන ඇඳුමක් ඕනේ මේ ඇඳුම නැතුව කියලා හිතාගත්තොත් ඒක මතු භව උප්පත්තියට කැලක් බවට සම්බන්ධයක් තියෙනවා. මොකද ප්‍රයෝජනෙට තකපරිහරණය කරන බලාපොරොත්තු ඉක්මවා ගියේ පංචකාම ආස්වාදයේ මුළු කරගත්ත දේ කරන ඇඳුම හෙව්වේ මතු භවය හා සම්බන්ධයේදී ඒකේ හේතුවක් තියෙනවා ඒ සංකාරයක් තියෙනවා ගොඩනැගෙන්නේ. මේක අය පවත්තන්න ඕන නිසා නම් කන්නේ ඒකේ මතු සංකාරයක් ගොඩ නැගින්නේ නැහැ, මතු භවයේ සංකාරයක් ගොඩ නැගින්නේ. සහ හොය හොයා ඒ පතේ දුව දුවා ඒ පතේ ආමායෙන් කිනම් ආහාර ගන්න. මතු භවයේකට හේතු වෙන්නව දෙයක් ඉතින් ගොඩ නැගින්නේ. ඉතින් ඔය ආකාරයෙන් දකින්න ඕනේ සර් උපදී කියලා කියන්නේ මේ මතු භවයේ ගොඩ නැගෙන්න හේතු නොවන්නේ. මරණයේ දක්වා මේ භවයේ පැවැත්මට හේතු වෙන යමක් ඇතනම් ඒ ටික මම කරන්නේ පතු භවය සඳහා බලාපොරොත්තුවක් ඇති කරන්නේ කියන නෙමෙයි කියන කරුණ චන්දරාගයෙන් තොරව දැනගන්නවා. අලපත උඩ තියෙන දිය බිඳුව නිලුම්පත වල තියෙන දිය බිඳුව නිලුම්පතේ අලපතේ නොගෑවි වල තියෙනවා වාගේ. ඒ තුලම ඉන්නවා පංචකාමී බැඳෙන්නේ නැති. නමුත් ඒකට අවශ්‍ය දේවල් කයට අවශ්‍ය දේවල් පරිහරණය කිරීම. ලෝකයේ බැඳීමෙන් කරන පරිහරණ අතර වෙනවා. බැඳීමෙන් කරන පරිහරණ අතර වීම සෝපරිදේශ නිර්වාණය. එයා දන්නවා මම මේ ලෝකේ ඇලිලා නැති නිසා බැඳිලා නැති නිසා මට ගැටෙන්න හේතුවක් නැහැ. හැබැයි පොඩ්ඩක් ඉරු තියනවා මේ පරිදි දිනනහම නම් කරන්නේ දෙයක් නෑ මට බින්ද පාතකින් හරි නැත්නම් කෑමක් හොයාගෙන හරි කන්න ඉපැයි. ඒ නිසා ඒක කරනවා අපිට මම ආසාවක් නම් කරනවා නෙමෙයි. ලස්සන්ට වෙන්න ආසාවෙන් අදිනවා අනිත් සීත උස දුරු කරගන්න ඉපැයි. මේ කය තියෙන එක. මෙන්න මේ කය තියෙන එකම් කරන්න තියෙන වැඩ කොටසක් කරනවා නම් ඔන්න ඔය තියෙන්නේ කය තියෙන එක. න උපදි ශේෂ උපදි ශේෂයක්වත් නැති දෙයක් තියෙනවා. කය නැති වෙන වෙලාවේදී කය දිනකම් පරිහරණය කරපුවා දැන් මම හොඳ වෙලාවක් ආවේ. මොකද්ද? අන්තිම මොහොතයි දින. ඊට පස්සේ කය පරිහරණය කරන්න අවස්ථාවක් නැහැ දැන් කය වැරෙන්නයි ඉන්නේ. එහෙනම් ඊට පස්සේ මට බඩි ගේනවා කෑම ගන්න දෙයක් නෑ. පිපාසයි කියලා බොණ්ඩ හොයන්න දෙයක් නෑ. ලැජ්ජා ස්ථාන මොහ කරන්න කියලා අඳින්න දෙයක් නෑ. හීටෝස් නේද කියලා අඳින්න දෙයක් නෑ. ඒකත් ඔක්කොම ඉවරෙන්දයි ඉන්නේ. අන්තිම සුද්ධියෙන්දයි ඉන්නේ මේ මොහොතේ බොහොම සන්තෝෂයෙන් අන්තිම කියලා ඇස්තියා ගන්න. අන්නේ අන්තිම මොහොතේ එනකොට උපදිශේෂයක්වත් නැති මානසිකත්වයේ බිහි වෙනවා. උපදිශේෂයක්වත් නැහැ කියන්නේ මට දැන් අල්ලන්න දෙයක් නැහැ. මේන් ඉහර වතු පොදක් වුණොත් මම නැගිටින්නවත් දඟලන්නවත් අවශ්‍යතාවයක් නැහැ. දැන් මං අහන්න මොකද මේ? අන්න ඒ මොහොතේදී තියෙන මානසිකත්වයේ අල්ලාගත්ත කිසිම දෙයක් නැති මානසිකත්වය. අන්න ඒක කියන අනුපදිශේෂ නිර්වාණය පිරිනම පානවා කියන්නේ. උපදිශේෂයක්වත් නැති නිරෝධය. ඒකයි එතන කියන්නේ. යම රජු ලෙසින් හැඳින්වෙන්නේ එහෙම පුද්ගලයෙක් ඉන්නවද කියලා තමයි ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්නෙට යම දූත සූත්‍රය කියන සූත්‍රයක සූත්‍ර විදගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණනි යම රජවරු ඉන්නවා මම මේ කතාව කියන්නේ කාගෙන්වත් අහලා නෙමෙයි. මගේ නුවණට මගේ ඥානෙට බෙල මගේ අත්දැකීමෙන් මම දැකලා මේ කියන්නේ. යමපල්ලෝ කියලා කොටසක් ඉන්නවා. ඒ කොටසක් නැතුව නෙමෙයි. මගේ ඥානෙට දැකලායි මම මේ කියන්නේ මේ කාගෙන්වත් අහගෙන කියන එකක් නෙවෙයි කියලා මේ ආකාරයෙන් විග්‍රහ කරලා පැහැදිලි කරලා තියෙනයි සූත්‍රය. යම් කිසි පුද්ගලයෙක් දැන් කරන කටයුත්තක් තියෙනවා නම් බැරිලා කරන කටයුත්තක් තියෙනවා නම් මෙන්න මේ කටයුත්ත ඒ පුද්ගලයාගේ ඊළඟ අත්දැකීමට උ බලාපොරොත්තු තියාගත්තොත් එහෙම ලෝකයේ තමන් මෙසේ කිරීමට ජීවත් විය යුතුයි. ඒතකොට ඒ පුද්ගලයා චන්දරාගයෙන් බැඳිලා ඉනවා කටයුත්ත. දැන් මේ මේ ලෝකේ රස්සාවල් කරන මිනිස්සු අතර ඉන්න විනිශ්චයකාරවරු. හැබැයි එයාට බලාපොරොත්තුවක් තියනවා නම් ලෝකේ අසාධාරණීය මැඩපවත්තල සාධාරණීය නගා හිතවන එක හරි වැදගත් දෙයක්. ඒ නිසා මම ඒ සඳහා සේවයේ බැඳිලා ඉන්නවා. හරි වැදගත් සේවයක් මට හම්බෙලා තියෙන්නේ. ඒ තුලම ජීවත් වෙන්න ඕනේ ඒ කාර්යය කරනවා ඉන්න ඕනේ කියන හැඟීමක් තියෙනවා. එයා චන්දරාගයේ තියෙන විනිශ්චයකාරත්වයේ පිළිවන්. විනිශ්චයකාරත්වයේ චන්දරාගයේ තියාගෙන මලෝ. ඔහුගේ පරම සංකාරය වැළලා තියෙන එක නම. එයා උපදිනා විනිශ්චය කරන්නා පිරිස යම් තැනකදී ඉන්නේ අන්නේ පිරිසේ හේතුඵලයක් වශයෙන්. විපාකකම විපාකයක් වශයෙන්. ඒ විනිශ්චය කිරීමේදී එයා විනිශ්චය කරපු ආකාරයන් අනුව ඊට ගැළපෙන දෙනක් ඔහු එකින් සෝයාගෙන තේල්ලා තේල් යන කර්ම ශක්තිය. චාතුරු මහරජිතගෙන් දෙවියන්ට අයිති කොටසේ භූතයන්ගේ පටන්ගෙන පාලනය කරලා ඉන සංවර කරගෙන ඒගොල්ලෝ ඉක්මවා ගන්න පැත්තකින් උපදිනවා ওই විනිශ්චය කරන පිළිතුර. ඔය අතරින් අග්‍ර විනිශ්චයකාර මහා විනිශ්චයකාර ආදී වශයෙන් ඉහළ සංකෘතවලට ගියේ කෙනා මොකද කරන්නේ ඔක්කොගේම නඩුවහන දෙන්න කියලා උපදිනවා යම රජුගේ. යම රජුන්ට උපදිනවා. එයා ගිහින් උපදිනවා ඒක. ඒක තමයි යම රජුගේ. ඉතින් ඔතනින් මොකද කරන්නේ? ඔතනින් ශේෂ බුද්ධිලේ තීක්ෂණ බුද්ධිලේ යම රජුනෝ කියලා ප්‍රධානී අවශ්‍යයෙන් වින් කරගන්නවා. එයා තමයි එතනත් ඉන්නේ ප්‍රධානී අග්‍ර විනිශ්චයකාරවාදී. ඉතින් ඒක හේතු බලයක් වශයෙන් කර්ම විපාකයක් වශයෙන් ගිහින් උපදින තැනක් උපදින්න සලස් වෙන තැනක්. ඒකට හේතුවත් ඒ පිළිබඳව තියෙන චන්දරාගය. එතන උපන්නට පස්සේ මොකද කරන්නේ? ආයේ යා යා අවිද්‍යාව නිසා යා තේරුම් ගත්තේ නැහැ මේක තමයි ලොකු වැඩේ කියලා හිතාගෙන ගියේ නැහැ tira වෙනවා ඉතින්ද. ආයේ යාට එතන ඉඳහරක ගිහිල්ලා නම් තව වැඩ කරගෙන හිටිය විලාවක්. අර ලෝකයේ විද්‍යාව හොයාගෙන යන විද්‍යාඥයෝ කුටියට හිර වෙලා කාමරවලට හිර වෙලා කාමරේ දොස්තර බහින් නැතුව තමන්ගේ පවුල් කර ඔක්කොම පවුල් ජීවිත කලාකම්පල් වෙලා ගියත් එයා අත්හරින්නේ නැහැ කාමරේ. ඒකෙ තියෙන කොළ කැලලක් අහුලන්නවත් අතු ගන්නවත් පැත්ත පරාතට ඉන්න දෙන්නේ නැහැ කාටවත්. දැන් කාගේ කම්මල වාගේ හදාගෙන හදරටලා එයාගේ පරීක්ෂණ කෑලි, නූල් කෑලි, වයර් කෑලි හැමදේම දාගෙන හැමතැනම යන්ත්‍ර සූත්‍ර කෑලි දාගෙන එයා අමුතුම ලෝකයක ජීවත් වෙනවා වෙන ලෝකයක් නෙවෙයි. දැන් මේක සංකාරයක්. එයා ඒ තුල ඉන්නවා. ඒ තුල පවතින මේ පැවැත්මේ අගය කරන තැනක් එයා. මෙන්න මේ වගේ මේ ලෝක සත්‍යය පැවැත්මේ ඊ දැන් අගය කරලා ඊ දැන්කට බැඳෙනවා. බැඳිලා ඒ කරින්තර හිතෙන් කයින් වචනෙන් කටයුතු කරනකොට ඒ සංකාර ගොඩ නැගෙනවා. ඒ සංකාරයෙන් අනුකූල විඥානය සංකාරපත්‍ය විඥානං කියන උට ඒවදෙම ගොඩ නැගෙනවා. ඔහු ඉන්නේ බලාපොරොත්තු වෙන්නේ. ඒ විඥානයේ අතීත අනාගත වර්තමාන තුන් කාලය හා සම්බන්ධයි. ඒ සම්බන්ධයෙන් අතීතයේ කරුණු අරගන්නවා අධ්‍යක්ීම් ගන්නවා වර්තමානයේ පරිශන ක්‍රමෙන් ක්‍රියාත්මක කරනවා අනාගතයක් මනෝරාජ්‍ය වශයෙන් ගොඩනගනවා. ඔය ගොඩනගාගෙන ඔයගෙන් හටගත්තු සම්පීඩනය කියනවා ඒ ඒ දේ පිළිබඳ විඥානය. අර චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන්නේ මූලික විඥාන හයයි. මේකේ මූලික අවස්ථාව විපාක විඤ්ඤාණය. පුද්ගලයා ඒ විපාක විඤ්ඤාණ මට්ටමින් ඉන්නේ නැතුව නැවත නැවතත් සංඛාර ගොඩ නගමින් නැත්නම් මේ පැවැත්මට ආසාවෙන් පැවැත්ම බලාපොරොත්තු වෙන. පැවැත්ම අගය කරමින්. ඒ ඒ ඒ ඇස කන දිවනාදී ශරීරයේ මන කියන මේවට හට ගන්නා වූ දැනීම් පිනීම් ඇතීම් ආදී දේවල්. යොමු කරන්න පටන් ගන්නවා Tamanට අවශ්‍ය කෙන පැත්තට. අනිතර අවිද්‍යාවකට විඤ්ඤාණ හට ගන්නවා බලාපොරොත්තු ඇති කරගෙන. අන්න ඒව තමයි කිව්ව අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන කියලා. අර විපාක විඥානේ නෙමෙයි අර ගොඩනගෙන විඥාන. අවිද්‍යාව නිසා කිව්වේ මොකද? ලෝකේ වටිනා දෙයක් තියෙනවා පැවැත්මේ මේ මේ දේ මේ ආකාරයේ වටිනවා. මේ ආකාරයෙන් වෙන්නේ සිටීම හොඳයි. සමහර අය හොඳ පැත්ත අල්ලා ගන්නවා සමහර අය නරක පැත්ත අල්ලා ගන්නවා. කොයි පැත්තෙන් හරි අල්ලාගත්තේ පැවැත්ම හොඳයි කියන එක. පැවැත්මේ අවස්ථාව මේ ස්වභාවය හොඳයි. පැවැත්මේ මොන ස්වභාවයක් හෝ හොඳයි කියලා හිත පීඩේව පුද්ගලයා එතන උපදින හේතු වෙන්නා වූ දේෙන් අත්හැරලා නැහැ. බණ කියන එක හොඳයි කියලා හිතාගෙන ඉන්නව බණ කියන්නේ කියලා ඔබ දෙන්න පුළුවන්. ඥානවන්තයෙක් කියලා තීක්ෂණ නුවණක් ඇත්තෙක් කියලා අනුන්ට දෙසා ඉන්න උපදින. අර පොටිරහාඳුරු අනුන්ට බණ කියා කියන කැමැත්ත අත්හැරින්නේ අරිහත් වෙනපත් වෙන බල දීච්ච බලාපොරොත්තුවක් නැහැ. ඊට වඩා ලොකු නා අන්ත බණ කියන්නේ. ඔහොම කරගෙන නම් මේ අත් දෙවිදි දැක්කා. කකුසාන ගෝනාගම කාශ්‍යප කියන බුදුරයන් වහන්සේලා තුන් දෙනෙක්ගේ කාලෙදි මම බණ කිව්වා. අදත් බණ කියනවා. ඔච්චර ලොකු දෙයක් මම කරන්නේ. හොඳ ප්‍රශංසාවක් ලබන්න පුළුවන් කියලා බුදුරන් වහන්සේට ගිහිල්ලා ඔය හිතියගෙන උන්වහන්සේ නිහඬව ඉඳලා. උත්තරයක් දුන්නේ නැහැ සත්‍යයට බල නිහඬව හිටියා. උත්තරයක් දුන්නේ නැහැ නැගිලා යන්න යන තුත්‍ය පොඩිල යනවා උන්ගේ. තුත්‍ය කියලා කතා කරා. මෙච්චර ගරු වැඩක් කරමු මෙච්චර හොඳ වැඩක් කරමු මට ඇයි මෙහෙම කිව්වේ? ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ මම. උඹ බුද්ධාන්තර තුනක් තිස්සේ රාසිය දුන්නා. කුඹුවේ කරලා. උඹ අනුහලලා හදා හදා කියන්නේ කුඹ උපහදාන්න දෙන්නේ නැහැ. ඒක ටීචර් මේ නිසා ඔබ ඔබ හැදෙන්න බලපන් උඹ වැඩේ කරගෙන ඉඳපන් අද වර්මයට ඇවිල්ලා තවත් මුලාවට වසලා යන්නේ ඒ පාර තමයි කාසී කල්පනා හැගින ඇත්ත වශයෙන් අද කෙසේ හෝ මම අරිහත් වේලපත් වෙනවා කියන බලාපොරොත්තු වෙන්නේ ගිහිලා කර්මස්ථාන විවහන් කියලා කියන්නේ ඉතින් මෙන්න මේ වගේ බලා බල කියන්න බලාපොරොත්තු වෙනවා ඒ බලාපොරොත්තු වල උප්පත්තියක් ලබනවා හැබැයි හොඳ උප්පත්තියක් මම මේ බුද්ධ ශාසනය තියෙන කාලෙක මෙච්චර වටිනා අරිහත් ඵලයපත් කරගන්න නැතුව ඒක ගැන හිතන්නේ නැති එකයි සුච්ච කරන්නේ. දැන් බණ කීරේට සුච්චයි කිව්වා නෙමෙයි කිව්වේ. උතුමන්ගේ වැඩවල හැදීටයි ඒ කියන්නේ. දැන් අපි හිතමුකෝ කුංචිලා මේ බයිසිකලයක් පදිනවා දැකලා රෝදු තුනේ බයිසිකලයක් පදිනවා ඌ හරි පරිසරයි හඩියා වාගේ හරි ලස්සන හරි සන්තෝෂේ බලාගෙන. අවුරුදු 18ක් විතර ගිය එකක් මොකද කරන්නේ අර කුංචි බයිසිකලේ පැලලා ඌ ඒ හරියින් එහෙ පැද්දොත් එහෙම හපම් පුතා හපම් කියනවා. මේ ගොයි ආහාර පොඩක් පතක් අල්ලන්නේ නැහැ ජීවිතේ රකින්න. මේ කාලකන්ණියා මොකද මේ කරන්නේ කියලා එයාට බනිනවා. අර අවුරුදු දෙකේ මේ ළඟවදිනකොට හපන හපන කිය කිය සාය උද්දේ ඊට පස්සේ. දැන් මේ වෙනසක් තියෙනවා. ඉතින් මේ වචන කිව්වේ තැනට ඔබින විදිය. ඒ වගේ අපි දකින්න සුච්චයි කියවහම බණ කියන එක සුච්චයි කියලා උදලන් අහපේ දේශනා කරලා කියලා එහෙම ගන්න කිව්වොත් එහෙම අපි තැනට ඔබින විදියට ගත්තේ නෑ. මේක අපි ඔබ දකින්න ඕනේ. අනුන්ට ආධාර උපකාර ධර්ම දේශනා කිරීම අති අති උතුම් දෙයක්. ධර්ම දේශනා කරන කෙනාට අමෘතිය ලැබෙනවා කියලා බුදුරණන් අහන්නේ එහෙමත් වෙන්න පුළුවන් තියෙනවා. ඒ තරම් උතුම් කියලා. නමුත් Taman Tamanගේ වැඩේ කරගන්න ඕනේ. ඒක අත්හැරලා කරොත් මේක මහ දුච්ච වැඩක්. Taman Tamanගේ වැඩේ කරගන්න ගමන් අනිත් අය ධර්ම දේශනාවෙන් උදව් කරන එක ශ්‍රේෂ්ඨයි. හැබැයි ඔහු එක බැඳිලා නැති බව එතකොට දන්නවා. මම අනුන්ට බන කියන්නේ මේ ලෝකේ බැඳිලා නෙමෙයි. මගේ වැඩේ කරගන්න ගමන් ලැබෙන අතිරේක ලාභයක් වශයෙන් තමයි අනිත් අයට වැඩි කරලා දෙන්නේ. ප්‍රධාන කාරණේ මගේ විමුක්තිය. මෙන්න මෙතෙන්ද හිත හිතුව කෙනාට බන කොච්චර බන කිව්වා සංඛාරයක් වෙන්නේ නැහැ මතු පැවැත්මට හේතුව කාටද? අන්න ඒ තමයි පුණ්‍ය පාප පහිනස්සය කියන්නේ. අරි හතේදී පින් පව් දෙකම නැති කරනවා කිව්ව එකයි. පිනවන දේවලුත් නැහැ. දුස්සයිත දේවලුත්. ලෝකෙ පිනවන පැත්ත පින් පැත්ත. මට පිනවන්නේ නැති වැඩ පුරුදු නැහැ. අර පින් නැහැ කිව්වේ ඒකයි. උන්වහන්සේ පිනට හේතු කරගෙන යහපත් කටයුතු කරන්නේ උන්වහන්සේ මල් පූජා කරනවා. ඒ වගේම නොඑක ආකාරයෙන් මේ අපි අපපස්ථාන කරනවා. ඒ වගේ ගුරු ගෞරවයෙන් යුතුව හලකනවා. මේ ඔක්කොම කටයුතු කරනවා. හැබැයි උන්වහන්සේට ඒවා පිනවන්න දේවල් නෙවෙයි. යුතුයම් විතරයි. ඍතෝපකාරය විතරයි. ඍතෝපකාරයක් නිසා උන්වහන්සේ බුදුන් බුදුන් දහම් සමුන්නාදී ජීවිත රැකෙට කරු කරනවා, නමස්කාර කරනවා, කටයුතු කරනවා. හැබැයි භක්තිය ඇතින් එතන බැඳිලාන්නේ. මේ අසද්දයි කියලා කියන උන්වහන්සේට ශ්‍රද්ධාව නැහැ, විශ්වාසය කරන්න දෙයක් නෑ. උන්වහන්සේ ඇත්ත දැකලා තියෙනවා. දැක්ක නිසා උන්වහන්සේට මොන දෙයකවත් ලෝකේ වැදෙන්න දෙයක් නෑ, හොඳ එකෙත් නෑ, නරක එකෙත් නෑ. දැන් මත් පිනවන එකක් මේ ලෝකෙ තුල හතු වේවි ඉන්න එකක් මේ ලෝකේ නෑ කියන එක දැක්ක නිසා උන්වහන්සේ පුණ්‍ය ප්‍රහීනයි. දුස්චර්ය වැරක් නැතිව පාප කර්ම කොහොමවත් වැරක් නෑ කියලා දැක නිසා කීල දහක් ඇදගෙන නිසා පාප ප්‍රහීන. පුණ්‍ය පාප දෙකම රහතන් වහන්සේ නැති නිසා පුණ්‍ය පාප ප්‍රහීනස්ස කියලා කියනවා. පින් පාප දෙක පහ කරලා තියෙනවා. ඉතින්ද යනකම් පින් පහ කරන්නේ නැහැ. මා වික්කවේ පුඤ්ඤානම් භාවිත මහනි බින්ද පිය වෙන්න එපා සුඛස්සේ සම්බික්කවේ ආදිවාසන පුඤ්ඤාන මේ සුඛයේදකින් තව නමක් පින කියන්නේ සුඛං ගබ්බං ගන්හං තන් ත්‍රිවිධ සමාධි පරිපූර්ණේ මේ සුඛේ ගැබ්ගත් කල් ත්‍රිවිධ සමාධිය පිළිලා ශනික සමාධිය, උපචාර සමාධිය, අපනා සමාධිය. ශනික සමාධියත්, උපචාර සමාධියත්, අර්පණා සමාධියත් මේ තුනම පිළිනවා. ඒ නිසා සමාධියට උපදිත්‍රේ වෙන අත්දැලක් වෙන්නේ. විනාශ කරින් දෙපා කියලා පෙන්නනවා. ඒක අත්හරින්න වෙලාවකින් සමන්ගේ වැඩි කරගෙන ඉවරයි. පහුර අහකට තමන්නේ. ඊතර වුණාට පස්සු. ඊතර වුණාම දන්නවා මම දැන් ඊතර වුණා. දැන් පහුර අතේ තියාගෙන ඉන්නේ තේරුම. නෑ ඊතර වෙලා නැති කෙනා පහුර අතරින් ගියොත් අතර මං වෙනවා. ඒක අවිහත්යේදී පත් වෙච්ච තැන් පටන් ගන්න తీරෙන්නේ. ඉතින් ඉස්සෙල්ලා ගන්න පිළිතක් නෑ. එයා පින් පින් නොකර ඉන්නවා කියන එකක් නෙවෙයි. අන්‍ය විරාගයේ ලොකු ඒක කරනවා යුතුයකමක් වශයෙන්. චේතනාවක් වශයෙන් ඔහුගේ එහි පිනවල බලාපොරොත්තු නැති වෙන එක විතරයි සිද්ධ වෙන්නේ ක්‍රියාවලිය තියෙන්නේ. පුණ්‍ය ක්‍රියාවලිය පුණ්‍ය වශයෙන් පින්නනේ ඒක හරියටම පුණ්‍ය චේතනාව. පුණ්‍ය චේතනාවකින් වෙන් වුණා වූ යුතුයකම් සැලකෙන, සුතෝපකාර සැලකෙන, ඒ යහපත් ගති ලක්ෂණ ඇති ක්‍රියාකලාප උන්වහන්සේගේ අන් සියල්ලට වඩා වුණු විදිහට තියෙනවා. නමුත් ඒවා පිළිමත් උන්වහන්සේට පුණ්‍ය චේතනා පහළ වෙනවා භවයේ හිර වෙන්නේ නැහැ. ඒකයි කිව්වේ පුණ්‍ය ප්‍රහීනයි කියන්නේ. ක්‍රියා ප්‍රහීන නෙමෙයි. මේ සමහර අය හිතනවා උන්වහන්සේ මල් පූජා කරන ඒවා කරන්නේ උන්වහන්සේ එහෙම දෙයක් කරන්නේ කියලා එහෙම කියනවා. එහෙම කියන්නේ කිව්වොත් එහෙම ධර්මයේ ගැළපෙන්නේ. චරිත සාඳුර කියන්නේ අරිහත්ත්වයට පත්වෙද්දී උත්තරයන් වහන්සේ නම. එක්තරා ප්‍රේතෙක් උන්වහන්සේ ළඟ රැඳිලා ඉඳගෙන කියනවා අනේ ස්වාමීන් වහන්සේ මාව බේරගන්න. කොහොමද ඔබ බේරගන්නේ? අනේ ස්වාමීන් මං මහා දුක වෙර වැටලා ඉන්නේ. අසත්පුරුෂයෙකුට උදව් කරන්න ගිහිල්ලා. අසත්පුරුෂ භික්ෂුවගේ වැද්ද ගන්න ගිහිල්ලා. මහා දරන් අර සත්පුරුෂය ඉල්ල කියලා ඉන්නේ. කොයි අසත්පුරුෂ භික්ෂුවද? එයාගේ කරවල තමයි මම ඉන්නේ. එයාගේ කට උඩට තියෙනවා. එයා ගිහින් අසත්පුරුෂය උපන්න මැරිලා. අසත්පුරුෂයාට උදව් කරන්න ගිහිලා ඒකේ උපාපේන මම ගිහින් ඉඳන් මැරිලා ඉන්නේ ත්‍රිවිධ කියලා ඉතින් උගේ කරවල උපන්න. දැන් මම කරවල උඩට තියෙන්නේ. වැටි ගිය දෙන මිනිස්සු පාරණිය ඔක්කොම දෙන්නේ මම කරවල. මම පහර මෙයා වැඩින්නේ අද දුසිලා යනවා එන් නිල් පහර මෙයා මං කනවා මං පහර මෙයා අර වික්ෂුව කනවා මෙහෙම දුකක මම ඉන්නේ මාව දීලා ගන්න කොහොමද මෙන්න මෙයාගේ ගිහින ශරීරය හඳුනන කියන්නේ මම කොහොමද වේදන්නේ පෙර ඔබ මට නෑ දැයි මම ඔබට උදව්පකාර කරලා තියෙනවා ඒ නිසා ඔබ දෙන විනක් ගන්න මට අයිතියක් තියෙනවා ඔබ කරලා දෙන සත්ගුණේ මට අනුමෝදන් වෙන්න ඕනේ මම මොකද කරන්නේ පින්න පහත කරගෙන ගිහිලා හරි කමක් නැහැ විසුණු මහන්සියට දානයක් දීලා මට පින්න නෝදා කරා. උන්වහන්සේ පින්න පහත කරගෙන ගිහිලා විසුණු පිරිසක් ගෙදරලා දානෙ දීලා ඒ දානෙ පින්න නෝදා කරලා අර ප්‍රේතයාට ප්‍රේතියා පින්න නෝදා කරලා දුකෙන් දුක. එතන මේ විදිහට ප්‍රේත වස්තුව කතාව. දැන් මෙතින්දි වැදගත් දෙයක් තියෙනවා. පුණ්‍ය පාප පහිනස ගැනීම පුණ්‍ය ප්‍රහීන කරලා හිටපු ශරීර සාමක දානයක් දීලා අනුමෝදන් කරේ මොනවද? එයාට ලැබුණේ මොකක්ද? දැන් මොර විනද කොහිනද? දැන් මෙතෙන්දි තමයි අපි අර කිය වදන පටලවාගෙන ඉවිලා වදන වල අර්ථ වෙනස් කරන අදහස් ගන්න ගියාම අදට මේ පුණ්‍ය දින වචන අද දින අදහස ගන්න පුළුවන්. අපිට සිද්ධ වෙනා ওই තැන් වලට ඉර වෙන්න ධර්මයේ විකෘති කරලා දැන් අපිට මොකද වෙලා තියෙන්නේ ධර්මයේ පැටලුම් සාකර ධර්මයේ පරස් පරද මෙහෙම දැන් අපිට ගන්න වෙනවා. මෙතෙන්දි අපි දකින්න මේ පුණ්‍ය කිව්වේ මොකක්ද? මේ භවයේ තුල පිනවන්න යමක් හේතු වෙනවාද යහ යම් කිසි සුභතියයි කියලා. මෙන්න මේ පිනවන මානසික අතේ තමයි මේ පින පුණ්‍ය කියන්නේ. අන්න ඒක තමයි අරියත් උන්වහන්සේගේ ප්‍රතිපදින. සැපතර හේතු වෙන ලෞකික හෝ සැපතර හේතු වෙන යම් ක්‍රියාවලියක් කළා නම් ඒකෙන් ගොඩ නැගෙනවා ඒකට අවශ්‍ය කරන දේ. හැබැයි සතර ගමන්ට හේතු වෙන මතු උප්පත්තියට හේතු වෙන එකයි දැන් නැහැ. ඒ නිසා තමයි අර ප්‍රේතිය අනුමෝදන් කරගුණාම ප්‍රේතිය ඇදී සුවිතමිත උනේ. උන්වහන්සේ කරලා ඉඳලා අනුමෝදන් කරගුණා. දැන් හොඳ දේ කරලා අනුමෝදන් කරනකොට උන්වහන්සේ සතුටු නොවුණා. ලෞකිකත්වයේ තුල තව කෙලවර කරලා නැති කෙනා ඒ ඒ සුගති ගුණයට සතුටුයි. සතුටුනේ සුගති ගුණය කියන නිසා සුගති විභාගයේ වශයෙන් සුගති විභාගයක් වශයෙන් ඔහු ලබන සුගති ඵලය. මේ ක්‍රමයෙන් තමයි ඒව එන්නේ. ඔක දකින්න ඕනේ. ඉතින් මේ විලාසෙ බුදුරණන් වහන්සේ දේශනා කරන මිදාමිය කරපු විදිහදම මේ යව රජවරු කියන කොටසට ගිහිලා උපදිනවා. ඈ මේක උපදිනකොට දැන් උපදින එක කියන මැරිලා හිටන් වෙන අද්දා වගේ අවනිකද මේක දැන් මේ අත්දැවක් ලබන එකම නෙවෙයි මෙතන කියන්නේ. කෙනෙක් මරාලා පස්සේ අපි ඉස්සරහට ගිනම් මැරිච්ච ගාම චුත වෙන සිරිතක් නැහැ කියන්නේ. සමහර අවස්ථාවල් තියෙනවා බුද්ධිලයා මෙතනින් මැරිලා අන්තරාභාවික වෙලා. ඊට පස්සේ ඒ අවස්ථාවේදී ගොඩනැගිලා එන්නා වූ පුණ්‍ය පාප දෙකේ විනිශ්චයක් අනුව ඒ තීරණයෙන් ඔහු එතනින් ගිහිලා ඉඳන් උපදිනවා පරිවර්තනය වෙලා ඉඳන් චුතිපටි සම්දි ලබනවා යන්ත්‍රා භවී. එතන චුතිපටි සම්දි ලබලා ඉඳන් අධ්‍යාවකයටපත් වෙනවා. අන්තරා භවය කියන අමුතු භවයක් නෙවෙයි තිබුණේ මේ තිබිච්ච මිනිසත් භවම. මිනිසත් භව තුළ තිබෙනා වූ ස්වභාවයක් තමයි මේ කරජකාය කියන මස්ලේ නාය ගොඩනගමින් ඒක ඉවරනා බැහැරනාම තව දෙනෙක් උප්පත්ති වශයෙන් කියලා එතන ගොඩනගමින් ඒක බැහැරනාම එතනින් මැටලකින් තව දෙනෙක් උප්පත්ති ලැබමින් මේක උප්පත්තියක් යන්නේ. ඒකට කියන්නේ පරිසන්දි නෙමෙයි ඔක්කන්ති. පරිසන්දි ලැබුවාට පස්සේ මිනිසත් බවක් තුළ අවුරුදු ලක්ෂයක් කෝටියක් ඈතට යනකම් ඒකේ ශක්තිය තියෙන මිනිසත් බව පවත්නවා. දැන් මිනිසත්ත්ව වශයෙන් පවත්න්නේ කර්මජ කය නිසා මේ ආහාරජ කය නෙමෙයි. මේ කර්මජ කය නෙමෙයි අධ්‍යව පවත්න්නේ. කර්මජ කය. කර්මජ කය නිස්පාදනය කරන්නේ මේ ලෝකෙ මුකුත් ඕනේ නැහැ. කර්ම කර්ම විපාකයෙන් හටගන්න කර්මජ රූප තමයි ඒකට හේතු වෙන්නේ. කර්මජ විපාකී කර්ම විපාකයේ ගොඩනගෙන රූප නිසා ඒ කර්මජ අධ්‍යව කියන රූපසම කායිකත්වය. මෙන්න මේක තමයි අද අපි ගන්තබ්බය අන්තරාභාවිකයේ ආදි වශයෙන් නම් වලින් හඳුන්වන්නේ. අන්තරා භවිකයා කියන්නේ ගන්ධබ්බය හඳුනනකට තව නමක් නිසා අන්තරා භවිකයා කියලා 아무තු භවයක් නෙමෙයි. මේ භවයේ ගමන තුල අපිට පේන තැනක් තියෙනවා නොපෙනෙන තැනක් තියෙනවා. මස්දේ කයක් අගෙන පහළුණා පේනවා. කර්මජ කය පේන්නේ. ඒක අවිසේ රූපේ. භූත රූප ප්‍රසාද රූප දෙක අවිසේයි. අන්න අවිසේට වැස්සල පස්සේ මොදෙන්නේ අන්තරාත්මනා. කියලා අපි කියනවා. අතුරුදහන් වුණා කියන කතාව හදලා තියෙන්නේ ඒකයි පේන්නේ නැතුව කියලා. භවයේ තුලම පේන පේන්න ඇතුළේ ඉන්න අවස්ථාව සහ පේන්න නැතුව ඉන්න අවස්ථාව. මෙලොවින් නිරෝධ යනවා එළොවින් මෙලොවට එනවා කියනවා. සත්‍ය සැරිසරන්නේ අවිද්‍යාව නිසා සැරිසරන්නේ මෙලොවින් නිරෝධ යනවා එළොවින් මෙලොවට එනවා කියනවා. අනේ මෙලොවෙන් එළොවට යන එළොවෙන් මෙලොවට යන කි මෙලොවෙන් එළොවට යන කියපේද අනේ නොවේ පැති සූක්ෂම කායිකත් කියන්නේ. අයි එළොවෙන් මෙලොවට එනවා කියන්නේ මක්ලේකයක් ඇති ගැබ කර බීලා ඉතින් හරි නැවත මස්ලේකාගේ විහිලා වේදේ දෙන්නේ. ඉතින් ওই විදිහට නොපෙනී ඉන්නා, වේදේ ඉන්නා, නොපෙනී ඉන්නා, වේදේ ඉන්නා මේ විදිහින් අවුරුදු ලක්ෂයක් තිබුණා අර ප්‍රතිසන්දීදී ලැබු ශක්තිය අධ්‍යාප පවත්වන්න. අවුරුදු ලක්ෂයේ අතරමඟ චුතියක් ආවේ නැත්නම්. ඔව් පේන නොපෙනෙන, පේන නොපෙනෙන මේකින් ක්‍රියාකාරී ක්‍රියාත්මකින් අර අවුරුදු ලක්ෂය ගිරුණා. ඒ අවුරුදු ලක්ෂයේ සමහරවල් මේ මිනිස් වාගේ කය 100 ගානක් 10 ගානක් උඹ ලබලා තියෙන්න පුළුවන්. ඒ අරගත්ත කය හැමදේම කය මැරෙන්න පුළුවන්. හැබැයි චුත උනේ සූක්ෂම කයෙන් අහකට යනවා ඒ තිබුණ ආකාරයෙන්ම ගිහිලා තව ගැබකට ආයෙත් ඇතුල් වෙනවා ඒ ගැබට අනුකූල විදිහට කර්ම ශක්තිය සකස් කළා එතනින් ගිනිනවා ආයෙත් ඒ ඊට අනුකූල ඒ මට්ටමට උස්ම හත් වෙලා වැඩෙනවා ඒකයි වැහැරලා යනකොට ආයෙ වැහැරලා ගිහලා ඒකයි වැහැරලා ගියාම ඉතින් ආයෙ හැරයක් යනවා තව මේකට යනවා ඔන්න ඔය යන අතරතුරදී හරියට අපි දැකලා තියෙන දෙයක් අපේ අත්දැකීමක් අර හීටර් එක කියන කොවිල් එක නේන අර වතුර හත් කරන ගන්න උපකරණ අපි වතුරට දාලි වෙලා හිටන් මේ විදුලිය දුන්නහම. ඒකනේ විදුලිය සපේ පුතා. වතුර උණු වෙනවා. දැන් වතුර උණු වෙන්නේ මොකද්ද උණි? අර හීටර් කම්බියේ කියලා හත් වෙලි තිබිච්ච උණුසුම් වෙලි තිබිච්ච කම්බිය හත් වෙලා යනවා. ඒ රස්නේ වතුරට උරා දානවා. ඒකේ තමයි වතුර උණු වෙන්න පටන් ගන්නේ. හැබැයි පෑන් දාලා තියෙන පුළුවන් වතුර තියෙනවා නම් වතුර උණු වෙවි තියෙනවා. එහෙම. අර කම්බිය නිරුපද්‍රිතයි. අපි ඔහොම තියෙද්දි අර කරන්ට් විදුලි වේගය එහෙමම දීලා තියෙද්දි අපි අර හීටර් එක කිව්ව උපකරණේ වතුරෙන් හරහා තරම් විනාඩියක් යනකොට පුස්කාර පිච්චිලා. පැය ගානක් තිස්සේ නොපිච්චි තිබුණා. වතුරෙන් හරහාගෙන වැඩි වෙලා ගන්න හැමුනේ පිච්චිලා ගියා. මොකද වුනේ? ඒකෙන් නැගෙන උෂ්ණත්වය තනිකර ඒකට දරන්න බෑ. ඒක යමකට උරාගෙන උරාගෙන වෙනස් ක්‍රියාවලිය සිද්ධ වෙනවා වතුර උණු වෙවි දිනවා වතුර ඉන්නේ. ඒක පිච්චෙන්නේ නැහැ. මෙන්න මේ වගේ අපි යම් කිසි කර්ම සංකීයක් සිද්ධ කරලා ඒ කරපු කර්ම ශක්තිය තුළින් දැන් මේ අධ්‍යාව පරිවර්තනය කරන්න හේතුකාරක කියන කර්ම ශක්තිය ගොඩ නැගිලා තියෙනවා අපිලා. අර හීටර් කොයිල් එක වද්ද දැම්මා වගේ මස්ලි එකයිද මේක අතුල් කරලා තියෙනවා සම්බන්ධ කරලා. සූක්ෂමයි. දැන් මේකේ සම්බන්ධතාවයේ තියෙන තාක්කල් ඒ පරිවර්තනයේ බාධකයක් පමණුයි මේකයි පවත්වන. මේකයි මිදිලා අහකට ගියු. කැළවිලා අහකට ගියු. අර සූක්ෂම කායත පණි කර අර තිබිච්ච ඒ ඒ අධ්‍යාව පවත්වන කිනාම කර්ම ශක්තිය පවත්වන්න බෑ. අර ඊට වඩා වැඩි වනාස්කාරී විඤ්ඤා කර්මශක්තිය ක්‍රියාත්මක වෙන අද්දව පරිවර්තන චිත්ත වේලා ප්‍රතිසන්දී ලබනවා යද්දව. මෙන්න මේ නිසා වැඩි හරියක් චිත්ත වෙන්නේ අද්ද. අන්තරාපය වෙන්නේ නැංගම ඔය ගන්ධබ්බ කියන අවස්ථාවේ. මිනිස් කයත් එකම මැරිලා චිත්ත වෙන අවස්ථා දෙකක් තියෙනවා. කර්මක්ෂය වර්ණය සහ උභයක්ෂය වර්ණය කියන මරණය. කර්ම බලවේගයේ ඉවර වෙනවා නම් එයා කොච්චර මේ ජීවිතය පවත්වන්න පුළුවන් ජීවත් කරන්න බෑ. අපි අමාරුවක් හදලා නැහැ. ඒකට කියනවා කර්මක්ෂය මරණය. සමහරවිට වයසක් ගිහිල්ලා කර්ම ශක්තියත් ගෙවිලා මේ දෙකම එකට ගිහිලා තිබුණා නම් එහෙම අවස්ථාවක් ආවොත් කර්ම ශක්තියත් ගෙවුණු ජීවිත මේ කය පවත්තන ශක්තියත් ගෙවුණු දෙකම එකට එකතු මරණ ඉන්න ඔබේ අක්ක මරණ. මේ කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. සිද්ධ වෙන හින්දා නෙවෙයි වෙන්නේ ඉඩ තියෙන හින්දා කියන්නේ. හරියට අර මේ විය කනකක් බෑවා කැල්ලලා දාපු විය අර දෙක මුහුදෙට ගිහිලා මුහුදේදී ඕක එකතු වෙලා ඔය අතරින් ඔලුව කීයක් අවුරුද්දට හැරයක් ඔලුව උඩ දානවනම් කාගේ හරි එකේ ඔලුවක් උඩට එයිද කියලා අහපුවා ඉන්න ඉඩ තියෙනවා. එහෙමත් වෙන්න ඉඩ තියෙනවා කියලා එක තමයි උභයක වරණ කියන්නේ. වෙනවයි කියලාම සියල්ලන්ට වෙනවා කියලා පෙන්වන්න පුළුවන් කියන්නේ අති දුර්ලභ නමුත් හිත වෙන්න පුළුවන් නිසා තමයි ඒකට උභයක වරණ කියන්නේ. ඉතින් අනික් අය මොකද කරන්නේ කර්මක්ෂය වරණය සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කර්මයේ තියෙන උපච්ඡේදක වරණ කියලා හදිසි අනුතරක් වෙන දෙකකින් මැරෙන්න පුළුවන්. එහෙම වුණොත් කර්මක්ෂය වෙලා නැති නිසා ඒ පිළිලා එතනින් බහිනවා අර කියන ආයතනය සූක්ෂම කායිකත්වයේද නැත්නම් කර්මජ කායිකත්වයේද එතන කර්මජ කාය, චිත්තජ කාය, උතුජ කාය කියන මේ ත්‍රිජ කායික කියන අවස්ථාවෙන් තමයි අධ්‍යාපක කියන්නේ මේ කාලේදී. එතෙන්දී යම්කිසි ගන්ධයක් අරගෙන ඉඳලා ඒකෙන් ආහාරය කරගත්තා නම් මේ රෝගේ සම්බන්ධ ඉතා සියුම් ආහාරයක් ගත්තා නම් එතන පටන් ඉන්නේ ගන්ධයේ එල්බගෙන ජීවත් වෙනකොට ගන්ධබ්බය කියලා කියනවා. අන්න ඒක තමයි මෙතනින් අහගෙනවොත් හත්යාවේ ජීවත් වෙන්න බෑ මම පුරුද්ද තියෙනවා. කර්ම ශක්තිය ආහාර නිමිප දෙවිලා එනවා. මේ භෞතික ලෝකෙ තිබෙනා ගඳ සුවඳ දෙක එනවා. ඉතින් දුර්ගතිය තිබෙනා ගඳ ආහාරයද ගන්නවා සුභතිය තිබෙනා සුවඳ ආහාරයද ගන්නවා. ඒක ගත ගාම මේ සූක්ෂම කය දෙක හොඳ ආහාරය. ඒකෙන් ග්‍රහණයේ සූක්ෂම ගඳ හෝ සුවඳ කියන දෙකින් හැදුණු නිර්මිතයක් එක්කලා. අර ඒකජකයි ද්විජකයි ත්‍රිජකයි කිව්ව කර්ම චිත්ත ඍතුගේ තුනේ හටගත්ත කය. ඒ සියුම් ආහාරයෙන් නිසා ආහාරජ කය කියලා චතුජ කය කියන තත්ත්වයටපත් වෙනවා. අනිත් චතුජ කය කියන එකේ සූක්ෂම කය තමයි ගන්ධබ්බය. දැන් ওই ගන්ධබ්බය චිත්තේ මුල් කරගෙන පාලනයක් තියෙනවා. කර්ම සහ චිත්ත පාලනය. කර්මය ප්‍රදාන කරගෙන චිත්තයත් දෙවිලි කරගෙන නම් චිත්තේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි කර්මයේ පළවෙනි දැන ඉතින් අපි හුලඟ ගහගෙන ගියොත් අපිට දඟලන්න පුළුවන් හුලඟ ගෙනියන. අපිට හුලඟ ගෙනියන එක නවත්තන්න බෑ. හැබැයි අපිට දඟලන්න පුළුවන් එළියේ තියෙන අකුණුත් යමක එල්ලෙන්න පුළුවන්. අපිට ඒ ටික කරගන්න අපි ළඟ තියෙන ශක්තිය. මෙන්න මේ වගේ දේවල් තමයි චිත්ත පාලනය සහ කර්ම පාලනය දෙක රහු වෙලා තමයි ඉන්නේ ගන්ධබ්බය. මේ ගන්ධබ්බය දුබලියකට ගැලපෙන දෙයක් ඇදගෙන ගියොත් හරි යම්කිසි කුසයක් කරා ඇදගෙන ගියොත්. ඒක වලක්වා ගන්න චිත්තේට බෑ. ඕනගමින් චිත්තයෙන් ගැවකට යන්නත් බෑ. කර්ම පාලනය කරනකොට තමයි ගෙනියන්නේ. එන එක බලාපොරොත්තු වෙමින් ඉන්න ඕනේ. එහෙම තමයි කෙනෙක් මලාට පස්සේ තවත් කෙනෙක් උප්පත්තියට ගෙනියන්නේ කර්ම ශක්තිය ආව යන ක්‍රමය. තුලකට අහුවෙච්ච පරිලාපට යනවා. මේක තමයි මේ රෝග සත්‍යය ගෙනියන්නේ. ඉතින් මෙන්න මේ වගේ මේ ගන්ධබ්බ අවස්ථාවලපත් වෙලා ඉන්න කෙනා. දැන් ඒ විලාගේ ඔහු අපාගතයෙන් පාප කර්ම කරලා තිබුණා. ඒ වගේම සුවතියෙන් යන්නත් පුණ්‍ය කර්මයක් කරලා තිබුණා නම් සුචරිත කර්මයක් කරලා තිබුණා. ඔහු දැන් මේ දෙගිඩියාවෙන් ඉන්නවා මේ දෙකෙන් කෝකරහයි අනුබලයක් උපනිෂදයක් ලැබුණා. ලැබිච්ච පැත්තට යන්න පුළුවන් අවස්ථාව. මෙන්න මේ වගේ අවස්ථාවලින් ගන්ධබ්බ ලෝකේ පහළ වෙමින් ඉන්න කොටසක් තමයි ඔය යම දේවල කියන්නේ. යම රජ කියන්නේ ඒ බඳු අය බේරාගෙන හොඳ පැත්තට ගන්න පුළුවන් තරම් උත්සාහ කරන කෙනෙක්. ඒ කියන්නේ විනිශ්චයකාරය හැම වෙලෙම බලාපොරොත්තු වෙන්නේ පුද්ගලයාට පහර ගන්න දෙන්නේ. පුද්ගලයා කොහොම හරි විනිශ්චය කරලා හොඳ පැත්තට නම් උට පුළුවන් තරම් සහනය සලසලා දෙන්නේ. බේරා ගන්න බලන්නේ හොඳ පැත්තට ගන්න. ඒකයි විනිශ්චයකාරයෝ කියන්නේ. පරිගැනීමක් විනිශ්චයකාරයෝ කියන්නේ. මෙන්න මේ වගේ යම රජුරවන්ට පලි ගැනීමක් නෑ අපිට මේ හිතවිච්ච ගති රසය. ඒ උරුමේ පරිදි ගිහින් යම රජෙක් වෙලා උපන්නොත්. අන්න එයා මේ ස්වභාව ධර්මයේ තුලම ක්‍රියාත්මක වෙනවා. ඊට ගැළපෙන පරිසරයක ඊට ගැළපෙන වැඩ පිළිවෙල. කවුරුවත් දෙන පත්වීමක් නෙමෙයි ධර්මතාවයෙන් ලැබෙන පත්වීම. මෙන්න මේ පත්වීම පරිදි ඔහු එතන ගිහින් යම රජුරවන්ට යත්යක් හිමිද? එතෙන්ට ඔහු ගිහිලා පිහිටනවා. ඒක එයා ආකර්ෂණය දෙන්නේ. අපි යම්කිසි වායුවක් බැලුම් ඇහෙර පුරවලා සැහැල්ලු වායුවක් පුරව අධහැරියොත් කවුරුවක් ගෙනියන්නේ නැහැ ඒ ධර්මතාවය ඒව සැහැල්ලු වායුව යම් තැනක තියෙන ඒ කරා ඒ බැලුන් ටික උස්සගෙන යනවා. ඊට ඒ මට්ටමේ නවත්වනවා වාගේ. අන්න අර යමරජුව වෙන්න තියෙන කර්මය කරපු එක. බැලුන් එක අලයි යනවා වගේ ගෙනිහිලා ඉතින් ඊට ගැලපෙන යම ලෝකේ නම් ඉතින් සකස් වෙලා තියෙන ලෝකේ යම් ලෝක කුරේ ඉතුරු දෙන්න. ඕක ගෙනිහිලා ඉතින් ගෙනිහින්. අවාන් කියනවා එතන යම රජ පහළ වෙනවා. දැන් ඉතින් යම් කිසි කර්මයක් කළා විනිශ්චයට පස්සේ කරගන්න බැරුව. කාගේ හරි උපනිශ්‍රයකින් මේ දෙපැත්තට කොයි පැත්තට හරි යන්න පුළුවන්. එලි පැත්තට ඉන්න බලලා කැන්ඩෝ පැත්තට දුවනවා වගේ. අන්න එහෙම අවස්ථාවක් තුළ ඉන්නවා මේ පුණ්‍ය කර්ම පාප කර්ම දෙකම කරගන්න අය. මෙන්න මේ වගේ බලවත් විදිහට කරගෙන දෙපැත්තෙම සම සමவாய் කරගෙන තිබුණ කෙනාට. දැන් උපනිශ්‍රිය සම්පත්තියක් ලැබුණොත් ලැබිච්ච පැත්තට යන්න පුළුවන්. අපි කරන පින්පව් හේරම මේ විශ්ව සලහනක සතහව වෙනවා. කරන හැම ක්‍රියාවක්ම ඒවා එකිනෙකට කලවම් වෙන්නේ නැහැ. එක එකනාගේ බුද්ධිලාගේ කරපු හොඳ නරක අනිත් කෙනාගේකට කලවම් වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේක දැකපු ඉරිසිවරු මේකට කියවා පොත්ගුල් හතරක් තියෙනවා කියලා. පොත්ගුල් හතරක් තුළ මේවා තැන්පත් වෙනවා කියලා. මේ විශ්වයේ තැන්පත් වෙන එකතරා ක්‍රමයක්. ඒක නාම ගෝත්‍ර වලට අයිති. මේ තැන්පත් වෙනවා. මෙන්න මේ තැන්පත් වෙනවා හා සම්බන්ධයක් තියෙනවා අර කියන යම රජුරුවන්ගේ අර කියන කර්ම විපාකයේ ඉදිරියට. ඒ කර්ම විපාකයේ ඉදිරි පරිදි ඒ පුද්ගලයාගේ විනිශ්චය කරන ස්වයංක්‍රීය කොම්පියුටරයක් ආගේ මුළු විශ්වය. මෙන්න මේ පුද්ගලයාගේ කර්ම ශක්තියෙන් ඇදලා යනවා. අර කියන යම ලෝකයේද ගැලපෙන්න දෙන්න. එහෙම නැත්නම් එතන ඉන්න අනිත් පිරිස. ඒකට උදව් දීලා පරේ යන්න උඹට විනිශ්චයක් තියනවා කියලා යම දූතිය කියනකොටද ඒ වගේම කටයුතු කරපු අනිත් පිරිස. ඒ ටෝල් ගේ පෙරක දూరు එහෙම ඉදී තෝ ඒකට එනවා ඒකට යනවා. ඒගොල්ලෝ ඔතන ඉපදිලා ඉන්නා නේද? පොලිසිය ඉන්න පොලිස් නිලධාරීන්. ඒගොල්ලෝ තමයි යගේ යම දූතිය කියන්නේ. ඒගොල්ලෝ මොකද කරන්නේ? ওই අවස්ථාව බලා ඉන්නකොට හරියට හරියට නියෝගයක් දෙනවා. ඔන්න අහවල් බුද්ධිලාගේ ජීවිත කාලේ අවසානයේදී ඉන්නේ. බුද්ධිලාගේ සත්‍යය මෙන්න මෙහිමයි තිබුණේ. මොකද පරිශ්‍රණය විවර්තන තිබුණේ ඒක නිසා ඒකයි ගැළපීලාගෙන තියෙන්නේ. එයාට පේනවා අර කියන අර පාර පොතේ පේනවා. එයාට අවශ්‍ය කරන්නා උදේ. එයා දැනුම් දෙන හරි නූතේ ඉන්න. අහවල් දෙන බලයන් ඒ බුද්ධිලා අරපරින්. බුද්ධිලා කොහොම හරි බේර ගන්න පුළුවන් අවස්ථාවක් තියෙන බව පේනවා. බලමු සීදීලා පුළුවන්ද කියලා. මෙහෙම කියලා යවනවා. ඒතකොට මොකද කරන්නේ? ඒකෙන් ගැලපෙන්නේ කීපෙදෙනෙක් ඇවිල්ලා අර බුද්ධිලා මේක වැරෙන්න ආසන්න මොකද එනකොට පෙරීසිල්ලා හිටන් කියනවා මේ වෙලාවට පේනවා ඒ ආධ්‍යාත්මික පැත්ත. අරගෙන යන්න ඇවිදලා ඉන්නේ. උඹර විනිශ්චයක් තියෙනවා වරේ යන්න කියලා අරගන්න. අර සූක්ෂම කායික අතරේ මේ මහ පොළොව ප්‍රශ්නයක් නෙමෙයි. අපේ ඉතලක පරමාණුක ශරීරයේද මේ ගණිබවන්දී ප්‍රශ්නයක් නෙමෙයි අපේ යන්න පුළුවන් කියලා. මෙන්න මේ අතරේ විදුලිය හරියට යමක් දුරින් රෝහයක් අතරේ විදුලිය යනවා. කිරණ වර්ගයක් යනවා. අර කර්මජ ශරීරයේ මේ මහ පොළොව කිසිම ප්‍රශ්නයක් නෙමෙයි. දැනට ඔබ ඉන විදිහට හැදිලා තියෙන ඊට අනුකූලව හැදිලා තියෙන ඒ දැන පේනවා. අන්න එතෙන්ට ගෙනියන. මෙතෙන්ට ගෙනිච්චාට පස්සේ සිහි දෙනවා. සිහි වීම කියලා එකක් කරනවා. සිහි ගන්නවා. ඒ පුද්ගලයාගේ මනසට සැඩගති නැති වෙලා යනවා. දයාව කරුණාව පහළ වෙන්නේ. අදහස් වෙනස් වෙන්නේ. අවශ්‍ය කරන ලෝකයේ පෙන්ණිය එනකොට සත්‍යය. මේකට කියනවා දේවදූතයෝ හතර දෙනෙක් කියලා. මේ දේවදූතයෝ හතර දෙනා යම් කෙනෙක් දැක්කම ඒ පුද්ගලයා පව් කරන්න බයයි. පව් කරන්න අකමැති. දැක්කේ නැත්නම් පව් කරනවා කැමැති. එනිසා එතෙන් දිහනවා. උඹ මේ මේ පව් කරලා තියෙනවා. මේ මේ දේවල් කරලා තියෙනවා. උඹේ විනිශ්චයක් නැත්තේ ඒකයි. ධර්ම විනිශ්චය උඹට හම්බ වෙලා නැහැ ඔබ ත්‍ුතියකට කියලා පරිසන්දියක් ලැබලා හො දැන් ඔබ ඉන්නේ කියන්නේ ඔබ දැන් අයාලේ ඉන්නවා වගේ ඉන්නවා. විනිශ්චයක් එනවා. ඉතින් ඇයි උඹ මේ ගෙනාවේ උඹට ඒක පෙන්නලා දුන්නේ? උඹ නිදහස් කරගන්න පුළුවන්ද බලන්න. උඹ පළවෙනි දේවදූතයා දැකලා තියෙනවා. අද යම රජු අර මහත්යන් අර යම දූත සූත්‍රයේ කරන විදිහ හිතුවේ කියලා. අහනවා ඔබ පළවෙනි දේවදූතයා දැක්කද? ස්වාමීනි මම අඳුරන්නේ නැහැ. කවුද කියන්නේ දන්නේ? අර මහත්යා උත්තර දෙනවා. උඹ දැකලා නැද්ද උඩුකුරුව ශරීරය ඇතුළේ දාලා තියෙන දරුවෝ? ඔය ලෝකෙ හිටියේ නැහැ. පුංචි ළමයි නම් මා දැකලා තියෙනවා. ඒ ළමයින්ට නැගිලා ගන්න පුළුවන් කමක් එහෙම තිබුණා. බෑනේ ස්වාමීන් වහන්සේ. අතපය ගොරවමින් කය උඩුගුරුව තියාගෙන ඉන්න එකට කවුද සැලකුවේ? කවුද උත්සාහ කරන්නේ? ඒකම හැදුනා. ඒකටම පුළුවන් නම් තනියෙන් හැදෙන්න. ස්වාමීන් වහන්සේ බෑනේ තනියෙන් හැදෙන්න. දෙමව්පියෝ නෑදෑයෝ අසල්වැසියෝ කවුරු හරි එකතු වෙලා මල මුත්‍රා හොදලා උස් මහත් කරලා කඳ බොන්න දීලා මෙහෙම තමයි ඒ තත්යෙන් ගොඩගන්නේ. ඇයි ඉතින් මෝඩිය උඹට හිතුන්නේ නැද්ද? ඒ වගේ ලෝකික ඉපදිලා අනුන්ගේ ආධාරයෙන් උපකාරී ලැබිච්ච මම. ඒ බඳු ලෝකයට අවැඩ කරන්න හොඳ නැහැ කියලා උඹට හිතුන්නේ නැද්ද? ඒ බඳු ලෝකයේ තුල පෝෂණයෙන් නැగిලා ඉඳන් කාය දාගත්ත මම ඒ නිසා නේද මේ නැగిලා ඉන්නේ. ඒ ශක්තිය අරගෙන අවැඩක් අසාධාරණයක් ලෝකයට කරන්න හොඳ නැහැ කියලා උඹට හිතෙන්නේ නැද්ද එහෙනම් උදව් කරපු ලෝකෙට? අනේ ස්වාමී ප්‍රමාද වුණා මං හිතුවේ. වරදකාරයා කවුද? මම උඹ වෙන කෙනෙක්. උඹේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ. නේද? උඹ දෙයකට වරදකාරය. අනේ ස්වාමීනි මගේ මුලාව නිසා මගේම වරද කියලා මම පිළිගන්නවා. ඉතින් උඹ දෙවෙනි දේම තුර්දියාවක් දැක්කේ නැහැ. ස්වාමීනි ඒක කවුද කියන මම දන්නේ නැහැ. මෙහෙම කියනවා. උඹ දැකලා නැද්ද? නොයේ අසාධ්‍ය රෝග හැදිලා නැගිලා ගන්න බැරුව පැත්ත වැටිලා බොහොම අසාධ්‍යයෙන් ඉන්න මිනිස්සුන්ම දැකලා නැහැ. ඒ වයින දැකලා තියෙනවා. ඒ මිනිස්සු කොහොමද එයාට ගොඩ ආවේ? අන්නේ පුද්ගලීන්ගේ ආධාර උපකාර අරගෙන කාබලපෝර බේත් දීලා අපුපස්සාන කරලා මේ විදිහට කරලා ඉතින් පස්සේ දීන. එහෙම කළා නිරෝගී කරලා ඔබ දැකලා නැද්ද එහෙමයි. එහෙම දැකලා තියෙනවා. ඉතින් ඒ බඳු ලෝකයට උදව් දෙන ඒ බඳු වන්නා පිරිසකට. ඒ බඳු පිරිසකට මම අවැර කරන්න හොඳ නැහැ කියලා ඔබට හිතුනේ නැහැ. ඒක අයිතියක් අසාධාරණයක් කියලා ඔබට හිතුනේ නැහැ. අනේ ස්වාමීනි මට ඒක ඒ ගාටි යුනේ නැහැ. ඒකයි මෙහෙම වුනේ. එහෙනම් ඔබ තුන්වෙනි දේව දූතයා දැක්කා. ස්වාමීන් මම තුන්වෙනි දේව දූතයා කවුද කියන්නේ දන්නේ නැහැ. ඔබ දැකලා නැද්ද? යාගන්නේ ගන්න බැරුව හැරමිටි ගහගෙන. ඇස්පී නැති, කන් ඇහෙන්නේ නැති, හොඳ කුදු වෙලා ඉන්න. Tamanට වැඩපලක් කරගන්න බැරි. වයසක මහලු දැකලා නැහැ. මහලු මහලිය දැකලා නැහැ. තාම දැකලා තියෙනවා. ඒ අය කොහොමද මේ ලෝකේ ජීවත් වෙන්නේ කාලේ? අන්‍යයන්ගේ ආධාරයෙන් උපකාරයෙන්. අන්‍යයන්ට ආධාර කරන උපකාර කරන ලෝකයකට ඇයි ඔබ හින්දිනේ ඔබ හිතුවේ නැද්ද එහෙම කරන්න හොඳ නැහැ කියලා. අනේ ස්වාමීන් ප්‍රමාද වුණා මහත් ඒක හිතා ගැනීමේ හැකියාවක් තිබුණා. ඔබ හතරවෙනි දේවදූතයව දැකලා තියෙනවා. ස්වාමීන් කවුද කියන්නේ මම දන්නේ නැහැ. ඔබ දැකලා නැද්ද මලමිනි? ස්වාමීන් මලමිනි නම් දැකලා තියෙනවා. ඒ වෙලාවේ උඹට හිතුන්නේ නැද්ද මේ උඩ පැනලා මේ ලෝකේ අයිතිකම් අසාධාරණයක් කරගෙන ඉන්න මටත් මරණය හම්බ වෙනවා. මරණය උරුම කරගෙන මේ වගේ මරණය උරුම කරගෙන තියෙන මම මොකද්ද මේකේ අපරාධ කියලා එහෙම හිතන්නේ හිතුන්නේ නැහැ. කොච්චර අල්ලගෙන ඉන්න හැදුවත් හම්බ වෙන්නේ නැහැ කියලා අපිට හිතුන්නේ නැති ඒවා දකින්න. අනේ ස්වාමීන් ප්‍රමාද වෙනවා මං හිතේ ඉන්නේ. හතර දෙනෙක් උඹලා ඇත්ත දැනගන්න ලෝකේ පහළලා ඉන්නේ. ඔය හතර දෙනාගේවත් ඔබ තී කරන්නේ නැතුව ඉඳලා. උඹ ඔය පව කරගන්න. දැන්වත් අදහස මොකද? උඹට දැන්වත් තේරෙනවද? අන්න අවස්ථාව උදව් දෙනකොට කල්පනා වෙනවා. ඇත්ත වශයෙන්ම මේක අසාධාරණයක් කරලා තියෙනවා. මම මීට පසු කිසි දවසක ඒ බඳු සාධාරණ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා මම හැදුනොත් එහෙම මොකද කරන්නේ යන්න ඔබට යහපතයි. උඹ මෙහෙම වීරු කරලා තියෙනවා. උඹ මේ මේ දැනන මේ බී කරලා තියෙනවා. සී කරපන්. ඒ සී කරගන්නකොට මොකද වෙන්නේ? කරගන්න හම්බුනොත් වාසනාවක් මතු වෙලා ඉන්න. අර කියන මානසිකත්වයේ හැරගෙහිලා. උඹේ වන්නේ දුගතිය නිදහස. උඹට දුගති මානසිකත්වයක් ගොඩ නැද්ද? උඹට ගැළපෙන තැන මෙන්න මේ වගේ දැනක් තියෙනවා දැන්. එතන හිත තියපන්. ඒතර සිද්ධ වෙලා පරිසන්දියක් ලබන සුගතිය. අන්න එයා සුගතියට නා යම රජුරෝ කරන්නේ සුගතියට දාන එක නෙමෙයි පුළුවන් තරම් බේරන්න හදන. ඒ විලාවෙත් බර ඒ මොනවටවත් හරියන්නේ නැහැ මට කරපිට මම දන්නවනේ මම පොලිය ගන්නවා ගන්නවා. එහෙනම් ඉතින් කරන්න දෙයක් නැහැ උඹට සුගතියට උප කරව කවුද ඉන්නේ මේක. ඒවමයි උඹට විදුවන්නේ. උඹට කරපු උරු මේ කවුවත් ඉඳිලා උඹම විඳින්න ඕනේ. මට කරන්න දෙයක් නැහැ. උඹ බේරා ගන්න තමයි මම පුළුවන් තරම් උත්සාහ කළේ. උඹගේ මනස ඒ තරමට දූෂ්‍යයි. උඹට අයිතිවන් ආව තැනක් තියෙනවා. ඒ තැනට වැඩි ඒක බලා ගැනීම ගියම නඩුකාරයා විනිශ්චය දුන්නාට පස්සේ අරින් හැල්ලා මෙහින් හැල්ලා ඇදගෙන යන කට්ටිය මෙහි ඉන්නවා වගේ අන්න යම් පල්ලෝ කියලා කට්ටියක් ඉන්නවා මෙහාට වර කියලා අල්ලගත්ත ඇදගෙන ඉන්නවා. ඒකට වෙයි හැතිලා නම් දරුවා දෙන්න. විනිශ්චයකාරයා බේරන්න හදලා බැරි මෙතන විනිශ්චයක් දෙනවා. උඹ කරගත්ත එකට මෙන්න මේ වගේ දඬුවමක් තියෙනවා. මං නියම කරන එකක් නෙමෙයි. ඔන්න ඕකයි සම්මතී. ඕකයි උඹට හිමි. ඔය ටිකයි තියෙන්නේ. ඒ ටික දුන්නාට පස්සේ අනික් කට්ටියලා හැතිලා ඉන්නවා. ඔය ටික නිකන් තමයි අපිත් බලන්නේ. අර මෙහාට ඒගොල්ලෝ හැදිරෙන මෙලවත් ඉන්නවා ඒක පිළිගන්න තියෙනවා. ආයුධයන් අසාධාරණකම් කරන එක අන්න මම මම මලක් කමන්නේ. ඉඳන් දෙන්නේම නෑ ඔබට. ආනී යාදී මිනිස්සු මෙහි. උන් ගිහලා උපදිනවා යම් බල්ලෝ ආයුධයන් අසාධාරණකම් කරන එකෙන් දැක්කොත් ඕකට පල්ලා පොඩි කරලා ගහලා පුළුවන් තරම් වල දෙන්න උන කියලා ඔය මානසිකත්වයේ තියෙනයි කියලා යම් බල්ලෝ වෙලා උපදිනවා. උන් ලැහැතිලා ඉන්නවා අර යාදී අවස්ථාව වන්නකම් අර උගේ බලාපොරොත්තු සතුට වෙන්නේ. රුපියල් වගේ වගු වෙනකන් තමයි අපි කියන්නේ. අර මේ හරි කියලා කියන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? අරමුගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඒකට අවශ්‍ය ගෝචරයේ බුද්ධිලි හඳගත්තාම අරකින් දහවද ඔක්කොම අපාවද දෙනවා. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ යමපල්ලෝ ඉන්නවයි කියලා කිව්වේ යම රජුරෝ ඉන්නවට මම කාගෙන්වත් අහලා නෙමෙයි බුදු වැහෙන් දැකලා මේ කියන්නේ මේ බොරු නෙමෙයි. මේක තේරුම් ගන්න ගැතිර යම දූත සූත්‍රයේ විග්‍රහ කරලා දේශනා කරා. ඉතින් අපිට ඕනේ හැටියට මේවා කියන්න පුළුවන් කමක් නැහැ. දිවසක් පහළ වෙච්ච කෙනෙක් කියෝ යම් යම් සත්වෝ සිද වෙලා යනකොට ඒ ඒ සතු ගිය තැන් දකින්නකොට වෙනෙන්ට පුළුවන් යන හැටි කිය හැටි කොහෙද ගියේ එහෙම එකක් තිබුණාද නැද්ද කියලා. එහෙම අවස්ථා ඇති කලාතුරකින් දෙනකොට හරි එහෙම දැනගන්න පුළුවන් ක්‍රමයක් ඒ දෙනවා. ඒක බුරුවක් නෙමෙයි. ඉන්න බව ධර්මයේ සඳහන් කරලා තියෙනවා. යම් දාසකේ ඥාය පහළ වුණා නම් ඕකට අත්දකින්නත් පුළුවන්. ඒ අයට අත්දකින්නත් පුළුවන්. මේ සරණ යාම යනු කුමක්ද කියලා කියන්නේ. දැන් සරණ යාම කියනකොට දැන් අපි නොයේ කාකාරී මේ අදහස ගන්න පුළුවන්. අපි සරණ කියලා කියනවා සැරිසරන්න උපකාරයක් කරන දෙපායකට. පුතා යන්නේ තාත්තගේ අදිපාරේ. දැන් ඔකත් අපි අහලා තියෙනවා. අදිපාර පස්සේ යනවා නම් ඒ තාත්තා යන පැත්තට උපමාව තමයි තාත්තා යන අදිපාරේ පුතා යනවා කියන්නේ. ඒ කියන්නේ තාත්තාගේ චරිත ලක්ෂණේ පුතා අරගන්න. ඒක උරුම වෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවල මොකද වෙන්නේ? ඒවට බුදුරජාණන් වහන්සේ යම් ආකාරයක මේ ධර්ම මාර්ගයේ අනුගමනය කළේ. විමුක්තිය සඳහා කටයුතු කළ බුදු පියාණන් වහන්සේ ඒකට මඟ වෙන්න බුදු පියාණන් වහන්සේගේ අරිපාරේ මම යනවා කියන එකත් ගත්තා නම් ඒකත් බුදු සරණ යාව. හැබැයි තමන්ගේ හිතවිලි ක්‍රියාවතන් ඊතන හතුරුවමින් ඒ පාරේ යන්න ඕනේ. අපේ ගුදින් මතින් තියෙන අපේ අර්ථයම කියනවා නම් ඕක ඕකත් සරණ යාව. අනිත් මොන විදිහේ කිව්වා කීන් කියන්නේ ඔකේ කියව තමයි සරණ යන්නේ. වචනේ කොතර කටින් කිය කී කිය සරණ යාම කියන එක වෙන්නේ. බුදුන් දහම් සමුන් කියන මේ ත්‍රිවිධ රත්නියම පරමාර්ථ දැනගෙන. යමක් ඉදු කර ගැනීමට මේ බුදුන් දහම් සමුන් ශ්‍රේෂ්ඨද? මටත් ඒ දේ ඉස්පර ගන්න අවශ්‍යයි. ඒ දේ ඉදු කර ගැනීමට තියෙන එකම මාර්ගය බුදුන් දහම් සමුන් කියන මේ ත්‍රිවිධ රත්නිය අනුගමනය කිරීම හැරෙන්න වෙන දෙයක් නැහැ කියලා තේරුම් ගත්තා. මෙන්න මේ හේතුවෙන් ඔහු ඒ මගට වහිනවා. ඒ අනිවාර්යයෙන් යන්න පටන් ගන්නවා. ප්‍රයෝජනෙන් කියනවා. ඒ මඟ අනුගමනය කිරීමට කියනවා අත්නත්‍රයේ සරණ යාම. තව අර්ථයක් තියෙනවා සර කියන්නේ සැරි සරණ එකම. අර අර ඒකමයි දැන් විග්‍රහ විවිධ කොයි පැත්තේ විග්‍රහ කරන්නේ. සැරි සරණවට කියනවා සර කියලා. මූර්ධ ජනයන්ෙන් පෙන නැතිව අපේ නෑ නහනවා කියන එක. සසර සැරි සරණ එක නහන්නේ යම් තැනක්ද? ඒකත් කියනවා සරණ. රායන්න රායන්න මූර්ධජ රායන්න සරණ තමයි අදහස් කරලා පින්නේ ලිඛිත වාක්‍යයෙන් පින්නේ මොකද්ද? සරණ කියන එකේ කාදාතා. සර නසන අර්ථය එතන. සර කියන්නේ සසර සැරිසරන සංසාර ගමන නසන අර්ථය. සංසාර ගමන නැතිවීමට යම් අගක් අනුගමනය කළ යුත්තේ හිතෙන් කයින් වදනින් අන්නේ අනුගමනය කිරීමට කියනවා සරණ යාම. බුදු සරණ, ධම් සරණ, සංඝ සරණ කියන අර්ථය අන්නේ. රායන රායන දන්තදනාය දාන පෙන්න සරණ කියන වචනයක් තියෙනවා. ඒ තව අදහසක්. සද්දේ එකයි. එතන සරණ කිව්වේ සැරි සරණ න්‍යාය ධර්මය. මොකද සැරි සරණ හේතුවේ න්‍යාය මොකද්ද? අවිද්‍යාවයි තෘෂ්ණාවයි. අවිද්‍යාවේ තෘෂ්ණාවෙන් යන්නා වූ ගමට කියනවා සරණ. හැබැයි ඒ සරණ කියන්නේ මොකද්ද? අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ලෞකිකත්වය හොයාගෙන යන එක. ලෞකික පැවැත්ම තුළ සැනසීම හොයාගෙන යන අවිද්‍යාවේ තෘෂ්ණාවේ වැඩ පිළිට කියනවා හර න්‍යාය. හරණ න්‍යාය නිසා සරණ කියනවා ඒකට. බුදු සරණ කියන්නේ ඒක නෙමෙයි. මෙච්චර කල් සරපු න්‍යාය නසන්නේ යමකින්ද? අන්නේ සරණ බුදු සරණ. ධම් සරණ හර සරණ. මේ ත්‍රිවිධාත්මයේ සරණ කියන්නේ ඒ අර්ථය. සරණ දහම්, අරණ දහම් කියද්දී සරණ දහම් කියලා කොටසක් වෙන්නේ. අන්න එතන පින්නේ සතර සැරීමට හේතු වෙන අවිද්‍යාව සහගත තෘෂ්ණා සහගත දහම් කොට කියනවා. සරණ දහම්. සැරි සරණ දහම් කියන එකයි අර්ථය. සරණ දහම් කියලා බුදු සරණ කියන දහමක් තියෙනවා. මෙච්චර කල් කරපු සැරිසැරීම රසායනාර්ථයෙන් ඒකට අවශ්‍ය කරන දේ ගන්න ගමනේ කිරීම ඒ සරණ. මේ සරණ කියන්නේ දැනගන්න මොකද සරණ කියන්නේ. ඒක අර්ථයක් නෙවෙයි. ඒකම සද්දේට නෙවෙයි අදහස් තියෙනවා. ඔක තේරුම් අරගන්න ඕනේ. දැන් මේ කාගෙන පාරමිතා ලෙස පිරිය යුත්තේ මොනවාද? වේදන් දීමහා මියගිය පසු ශාරීරිය දන් දීම. පාරමිතා සම්පූර්ණ වීමට ආධාරයක් වෙනවද කියලා මේ තව ප්‍රශ්නයක් අහනවා. මෙතෙන්දී අපි දැක ගන්න ඕනේ මේ එක එකනාගේ දේශනා කරලා තියෙන යායන සාහිත්‍ය කතා ඒ වගේ නොඑක ආකාරයෙන් විග්‍රහ කරපු කරුණු. එක එක අදහස් පටලවාගෙන මේ කාලේ දස පාරමිතා ආදි වශයෙන් ගන්න ක්‍රම තියෙනවා. දැන් මුලදීව තිබුණා හය පාරමිතාවක් ගැන මූලික පොත්වල. පහු වෙන පහු වෙන පොත්වල දස පාරමිතාවට විග්‍රහ කරලා ලියලා තියෙනවා. පාරමිතා හයක් ගැන විග්‍රහ වෙනවා මූලික පොත්වල. ඊට පස්සේ මෑතදී ලියපු අනිත් පොත්වල පාරමිතා 10ක් ඉරුව හැටියට විග්‍රහ වෙනවා. හැබැයි මේ දෙකෙන්ම පෙන්වුවේ බොරුවක් නෙමෙයි. එකිනෙක කරපු විග්‍රහයක්. දැන් මේක තෝරා ගන්නකොට මෙහෙම දෙයක් තෝරා ගන්න ඕනේ. එක්තරා භික්ෂුන් වහන්සේ නම තමගේ උපාසක මහත්තයෙක් බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී සංහාව පිළිබඳ කතා කරනවා. සංහාව නැමැති එකම ධර්මයේ කියලා. භික්ෂුන් වහන්සේ කියනවා නෑ එකම ධර්මයේ නෙමෙයි. තණ්හාව කියන එක තුන් ආකාර ධර්මයන්. උපාසක මහත්තයා කියනවා. නෑ නෑ තණ්හාව කියන්නේ ඒකයි. කොහොමද ඒක වෙන්නේ මම බුදුරන් වහන්සේගෙන් අහලා තණ්හා තුනක්. ඒ මොනවද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා මෙහෙම පෙන්නනවා. නෑ නෑ ඔය ඔක්කොම කියන්නේ ඒකයි. ඒකම තණ්හා බුදුරන් වහන්සේ දේශනා කළා. නෑ තුනක් දේශනා කළා. මේ දෙන්නා කියලා අපි තර්ක කරේ නැහැ. එක්කෙනෙක්ව පිළිගන්නේ නැහැ දෙන්නම් නැගිලා යන්න ගියා හතනකොට. මේක අහගෙන ඉඳපු එක්තරා විසුණු වහන්සේ නම බුදුරන් වහන්සේට කිව්වා මෙන්න මේ විදිහේ සාකච්ඡාවක් අහවල් විසුණු වහන්සේ උපාසක මහත්මිය විතර ඇති වුණා. බුදුරන් වහන්සේ ඔය මෝඩිය දෙන්නට මං කිව්ව කී දෙයලා නැහැ නේද? බුදුරන් වහන්සේ ඔය මෝඩිය දෙන්නම මම කිව්ව එක තෝරාගෙන නෑ. මහාන වම තණ්හාව එකක් වශයෙන් විග්‍රහ කරලා දේශනා කරපු තැනුත් තියෙනවා. තණ්හාව තුනකට බෙදලා විග්‍රහ කරපු තැනුත් තියෙනවා. තණ්හාව 6කට බෙදලා විග්‍රහ කරපු දැනුත් තියෙනවා. තණ්හාව 18කට බෙදලා විග්‍රහ කරපු දැනුත් තියෙනවා. තණ්හාව 108කට බෙදලා දේශනා කරලා විග්‍රහ කරන දැනුත් තියෙනවා. ඒ දැනට ඔබ විනිවිද කරපු විග්‍රහයන් තේරුම් ගන්න බැරි මෝඩයෝ. මම කිව්ව වචන එකක් අල්ලගෙන මම්ම කිව් මගෙන් අහගත්තා මගෙන් අහගත්තා කියලා මේ විදිහට කියනවා මෝඩකම. මොනවා කරන්නද? ඒක බුදුන් වහන්සේ දේශනා කරා. දැන් මේ වගේ පාරමිතා හයක් වශයෙන් පෙන්නපු දැනක් තියෙනවා 10ක් පස්සේ අමුතු හේතු කරලා නෙමෙයි. අරකම තවත් ආකාරයෙන් විග්‍රහ කරලා තියෙනවා 10ක් වශයෙන්. දැන් මේ වගේ පාරමිතා කියන වචනේ දැන් ඔගේ මූලික වශයෙන් ඒකයි කියන්නේ. එකෙන් ආරම්භ කරනවා කවුරුවා කියා දෙන්නේ නැහැ පාරමිතා පුරන හැටි. හැබැයි අද බෝසත්වරු පාරමිතා පුරන්නේ අනිකාගෙන් අහගත් එකක් තුළ විවිධයි. පාරමිතා පුරන බෝසත්වරේ පාරමිතා බුදුරජාණන් වහන්සේ නමගේවත් අහන්නේ මොනවද පාරමිතා කියන්නේ. උන්වහන්සේටම ගෝචර වෙනවා. උන්වහන්සේගේම නුවන්ට ගෝචරලා තමයි පාරමිතා වෙන්නේ. මොනවද පාරමිතා තෝරා ගන්න. ඒකට අනිත් කෙනෙක් සම්බන්ධ කරන්නේ නැහැ. අද බෝසත්වරු මොකද කරන්නේ? දාන පාරමිතාව, සීල පාරමිතාව පොතෙන් බලාගත්තා බලාගෙන මම දැන් ඉන්නේ දාන පාරමිතාව. මම ඉන්නේ සීල පාරමිතාව. මම ඉන්නේ නිකම්ම පාරමිතාව. ඒ එකිනෙක පාරමිතාව. මම ඉන්නේ වීර්ය පාරමිතාව. ඔයා කාගෙන් දහගත්ත ඒ පාරමිතාව. ඇයි මේ ගේ පොතවල තියෙන 10ක්? ඔබ තමයි දෙන්නේ උත්තරේ. පාරමිතා මොනවද කියන කාරණේ විග්‍රහ කරගන්න ගිහිල්ලා මහා බෝසතාණන් වහන්සේ පාරමිතා විග්‍රහ කරගත්තේ කාගිනවත් අහන්න නෙවෙයි තනියේ පළවෙනි මංගල විවරණේ ගත්ත දවසට පස්සේ. මංගල විවරණේ දුනා ඒකාන්තයෙන්ම මේ දැනතා මතු මේ විදිහට බුදු වෙනවා කියලා. දීපංකර පාදමූලයේදී විවරණ ගත්තට පස්සේ උන්වහන්සේලා වැඩිලා. මල් අට මිටක් අරගෙන උපහාර පූජාවක් කරලා වැඩිය කියලා පෙන්නලා තියෙනවා. සුමේතාවතුමා. ඊට පස්සේ උන්වහන්සේ තනි වුණා. තනි වෙලා කල්පනා කළා දැන් ඉතින් මම්ම මග හොයාගෙන යන්න ඕන. කාගෙන් අහන්න? බුදු වෙන්න. අනික් කිසි කෙනෙකුගේ ආධාරයක් උපකාරයක් නැති මහා ප්‍රඥාව පහල කරගන්න ඕනේ. ඉතින් අනික් කෙනෙකුගේ ආධාරය ගත්තොත් මම බුදු වෙන්නේ කොහොමද? දැන් බුද්ධත්වයටපත් වෙන්න නම් ස්වයම්පු ඥානෙ වඩු කරන්න ඕනේ. නුවණින් දීකලා දීකලා මම්ම තේරුම් ගන්න ඕනේ. අනික් අය තේරුම් ගන්න බැරි වැඩකට නෙමෙයි බහැලා ඉන්නේ. සාමාන්‍යයට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි මේ. කාගෙන්වත් අහගෙන කරන්න පුළුවන් ඉහිකුත් නෙමෙයි සම්බුත් ඥානය. ඇත්ත ඇති ආකාරයෙන් මම්ම කවදා හරි නුවර මතු කරලා මතු කරලා මෝරලා ගිය දාට මම දැනගන්නවා. අන්නේ සඳහා ඥානීය වැඩින්නේ යම් යම් ක්‍රමවලින්ද. ඒකට අවශ්‍යදී මම කරනවා. එන ඥානීය මොඩ වෙන්නේ මොන වෙන්නේ? කාගෙන්වත් අහගන්න. ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ ඥානීය මොඩ කරනවා. ලෝභයේ නැත්නම් අලෝභයේ, අදේශයේ, අමෝහයේ ඥානීය වඩනවා. එන පරිසරයක් තියෙනවා. ඥාන ගෝචර වෙන පරිසරයක් මම හදා ගන්න ඕනේ. කාගෙනවත් අහගෙන හරියන්නේ නැහැ. ඒක සමාවිකීම දකින්නවා. මෙන්න මේක දැක්කාට පස්සේ ඒ මහ බෝසත්තුරු බලාපොරොත්තු වෙනවා. දැන් ඉතින් මේ මාර්ගයේ බහිනවා නම් මම මොකටද මේ බහින්නේ? මා සඳහා නෙමෙයි. මම අග්‍ර කරගෙනත් නෙමෙයි. ලෝකයාට දයානුකම්පාව අග්‍ර කරගෙන. මුලාවටපත් වෙලා ඇත්ත නදත් ලෝකයාට මම ඇත්ත හොයලා දෙනවා බුද්ධෝහම් බෝධිසාර මම මේ ඇත්ත හොයාගෙන ලෝකයට ඇත්ත කියලා දෙනවා මට පිළිසන්න වෙන්න කාගෙවත් අහගන්න කෙනෙක් නැහැ එහෙ වැඩකට නෙමෙයි වැහලා ඉන්නේ කවුරුවක් කරපු නැති එක තනියෙන් කරන්නේ මොකද කාටවත් හොයාගන්න බැරි එකක් මම බුද්ධියේ මෙහාවර හොයාගෙන අන්න එකේ ලෝකයට මම කියා දෙන්නයි මේ යන්නේ කාගෙන් අහගන්නද කාගෙන් අදහගෙන යන්නේ මග යන වගේ ගැලපෙන්නේ එකම පුද්ගලයෙක් ඉන්නාම ඒ යෝගේ මේ කියන්නේ සියල්ලෙන් අසම සම බවට පත් වෙනවා. අන්නේපසු පුද්ගලයෙක් ඉන්නයි මගේ මේ බලාපොරොත්තු. ඒකයි මේ බුදු වෙනවා කියන්නේ. එහෙනම් ඉතින් අසම සම බුදුරේකේ නම් මං කාගෙන් අහගන්නේ? කාගෙන් අහගත්තා මං දෙවැන්නේක් වෙනවා මිස පළවැන්නේක් වෙන්න බෑ. මං දෙවෙනි වෙනවා. එහෙනම් මම පළවෙනි වෙන්න නම් මේක මම හොයන්න ඕනේ. මගේම අත්දැකීම් පිළි ගොඩ නගන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් ආරම්භ කරන වැඩ පිළිවෙල තමයි පාරමිතාවේ මුල. මෙතනින් මොකද කරන්නේ? ලෝකයාට දැනසීම දීම සඳහා මම මොනවා කරන්නද? මොනවාද කරන්න ඕනේ? ලෝකයාට යථාර්ථයට ගැනීමට දුක දුරු කර දීමද? අසහනියෙන් ලෝකයා මුදවා ගැනීමද? මාර්ගය මොකක්ද? මම මොනවද කරලා දෙන්න ඕනේ? පළමු අවස්ථාවේදී මේකට බහැලා කාගේවත් අහගත්තේ නැති වැඩ කරවහි. වැද්දාස පස්සේ ලෝකෙ දිහා බලපුවහම පේනවා. දුගී දුප්පත් භාවයටපත් වෙලා නොඒක ආකාර වන්නා වූ ලෙඩ රෝගයට උදුරු වෙලා අධානකාරී සත්‍යයෙන් පීඩිත වෙමින් සැනසීමක් හොයසේ යන අධානකාරී පිරිසක් ලෝකේ ඉන්න බව දකිනවා. මෙන්න මේ පිරිසගේ අධානය දුරු කරන්නයි මම මේ වැඩේ. මේ වැඩ පිළිවිලේ ප්‍රධානියා වෙලා මම මේ කටයුතු උන්ට අත දෙන්නයි මේ හදාගන්නේ. ඒක නිසා මම පළමුවම උන්ට ඔවුන්ගේ අධානකාරීත්වය ලැබිලා තියෙන මොකකින්ද ඕක දුරු කරන්න උන්ට බලාපොරොත්තු දෙන්න ඕනේ. මොනවද අද අදහන්නේ? අනේ කන්න නැහැ. අඳින්න නැහැ. ඉන්න තැනක් නැහැ. නිරතු රකින්න වේදක් කරගන්න විදිහක් නැහැ. විලමුදලක් නැහැ. මේක තමයි අඳෝනාව. අද මේ නිවන් දකින්න කියලා මෙතෙන් දාපු අය එනකොටත් මෙතන නෑගෙන කියන්නේ බොහෝ තැන් වලට යන අය. බලාපොරොත්තු මොකක්ද හකුණා? බාන්නත් අපේ ගෙදර බුත දෝෂයක් තියෙනවා මෙතෙන් නිවන් දරගන්න පුළුවන් තරම්. කොයි අනේ වන්දන දුයිත් ගන්නවා ගන්නවා ඇදින්නේ නැහැ. එතනදී පාන කියලා කිලවත් උපයාගත දෙදී දැන් එහෙමත් වාසනාව පැහැදුණා. ඒ තව අදාපා. සස්සාවේ හැදෙනව කරදර. පෙසන් ගන්නවා නොඒක ආකාරයෙන් අපහස වෙනවා. කොහොම හරි කරදරෙන් මිදෙනවත් බුදුහාඳුනන කියලා අපි හිතා කියලා මේ රස්සාව වේලා ගත්තා. ඒ තව අදාපා. අනේ මත ඉරකන වවනවා හදනවා ඔක්කොම සතු කරනවා ඔක්කොම කරනවා විනාශ වෙලා යනවා. මොනවා හරි අපලයක් උපද්දරාවක් ඇත්තා. ඒකව නැති කරගත්තොත් මට විදිහේ. ඒ තව අදාපා. නෑ නෑ ගෙන ගහලා ගියා කමන්නේ මැරෙලා තව මොහොතකින් මැරුණත් කමන්නේ නිවන් දැකලා සසර ගම දුක දුරු කරන්න මම පැහැදිලන්නේ ඕකට හිත තියාගෙන අපේ කීදලා එකලා තියෙන කියලා මේකට දැන් කියන්නේ මොකද මෙතෙන් දෙනවා නම් ඉඳ වෙන්නේ ඉඳ වෙන්නේ මුලින් ඕක අහලා දැකලා ඕකට ඕන හින්දා ආවයි නෝ ගෝදන් වලට යන්නේ මොකටද අර වගේ ලෞකික පිළිසන්නා බලාපොරොත්තු මෙයා වැඩි හරියක් මේ ලෝකේ බලාපොරොත්තු වෙන උඹට මොනවද ඉල්ලන්නේ මයින් කියලා ඇහුවොත් උඹට මොකද්ද පිළිදෙන්නේ අර ලෞකික එක තමයි කියන්නේ කන්ද නැහැ ඊට දෙයක් නැහැ. දෙද්ද විදා කරගන්න විදිහක් නැහැ. කරදරයි. ওই ටික තමයි කියන්නේ. හා හා මට පුළුවන් හැටිය මම පිළිසරම බැසේ උකර තමයි. මොනවා කළා හරි ධාර්ය මහතිය හරි හම්බ කළා හරි මොන විදිහ හරි උපක්‍රම කීලියෝ මම දැහැමින් හරි හම්බ කළා. අනික් අයගේ නැතිකම් පියවන වගේ නම් පුළුවන් තරම් දාන දෙන්න පටන් ගන්නවා. මෙන්න දාන පාරමිතාව ආරම්භ වෙනවා. කාගෙන් අතහගෙන දාන පාරමිතාවක් ලියාගෙන පළවෙනි එක දාන පාරමිතාවයි දැන් ඒකෙන් මම පටන් ගන්නවා කියලා යන ගමනකින් නෙවෙයි ගියේ. තමන්ම දකින්න ඔන්න ඔය ආකාරයෙන් මේ වගේ යනකොට ලෝකයාට පිළිසන්න වෙන්නේ ලෝකයයි වෙන පළවෙනි එක. හැබැයි කාගෙන්වත් අහගත්තේ නැති නිසා මේකේ ඊළඟ ප්‍රතිඵලයේ තමන්ම හොයලා බලනකන් දකින්න. ඉතින් කානවා බොනවා මිනිස්සු බොහොම සන්තෝෂ වෙනවා. සන්තෝෂලා ඊට හිටි මොකද කරන්නේ? මහා දානපති උත්තමයන් වහන්සේ දෙවියෙක් වාගේ අපිට මෙහෙම උදව් කළා උපකාර කළා. තමන්ගේ ශ්‍රමයේ වැය කළා අපිට කරලා දුන්නා. කොච්චර හොඳ ඔබතුමාගේ ඉතින් ගරු සත්කාර කරනවා කෙලවරක් නැහැ. ඔවා කර කර ඉන්නේ. මේ මිනිස් දැන් දැනගෙනවනේ. හරි ගියාද යන තුරු. ආන් ඉතින් පලාදීනා මම කන්න පොඩ දුන්නේ. යන්න ඕනේ පොඩක් අහලා බලන්න. උන්වහන්සේ ගිහිලා බලනවා. දැන් මම උඹට උදව් කළාද? අප්පෝයි මට මතකයි. මට ඒ කාලේ කන්න ගැතුව ඉන්නකොට කන්න බොන්න දුන්නා, අයින්ද දෙනක් හදලා දුන්නා, ඔක්කොම කරලා දුන්නා ඔබතුමානේ. දැන් ඉතින් මොකක්ද වෙන්නේ යන්නේ? මැරෙන්නේ ඉඳ බලන්නකෝ. බේරගන්න බැහැ. මරණයෙන් නම් මට බේරගන්න බැහැ. ඉතින් මම මෙච්චර කල් දුන්නේවත් ඉතින් ඉතින් උඹ මොකද කරගන්නේ? මොකද්ද කොට වෙන්නේ? අනේ මං ගණන් ගත්තේ නැහැ ඉතින් කෑවා බිව්වා තමයි ඉතින් ඔබට බර පින් පින් සිද්ධ වෙන්නේ. අයාර මිලි කකා ඉදරේ ලං බෙද කරන්නේ අන්තිමට කාගේ දේශ මොහ වැඩ පිළිලක් කළා නම් මැරලා යන්න යන්නේ අපාගත වෙන්නේ. දැන් මේක දකින්න අර පොසතන් වහන්සේ. තමන්ගේ නුවණට ගෝචරිනවා. මම ලෝකයාට යහපත සඳහා යමක් පින් කළා නම් යමක් කළා නම් ආ කියලා දුන්නා. උන් කකා ඉදලා මැරලා ගියා. උන් දුගතියට යනවා. උන් කරගත්ත දෙයක්. ආමිසක් වෙන වැඩක් නෑ. ඕන් ආමිස. ඕන් ආමිස දාන්නේ වැඩක් නෑ කියලා දැනගත්තා දැන්. ආ කියලා දෙනවා. කකා ඉලක්කක් දෙනවා. බලගම හතර පාර. මම කරලා දුන්නේ මොකද්ද යහපත? ජීවත් වෙලා හිටියනම් ඉදා දෙන්න දෙන්න කියලා එල්ලුවා. ආ ආ කියලා දුන්නා. දුන්නා මිසක් ආගත්තා මිසක් වෙන වැඩක් වෙලා නෑ. මේ ඕකට මම මහන්සි වෙනවා තේරුමක් තියෙනවා. මේක නම් තේරුමක් නෑ. එහෙනම් මේ සත්‍යය ඇයි මේ මං කන බොන දේවල් වලින් පිළිසන්න මට වෙන්න බැරි වුනේ? ඇයි මේ සතා අපාගත වුනේ? මොනවාද මේකට හේතුව? මෝ ලෝක සත්‍යයර වෛර දුන්නා බය දුන්නා බලවන්න. ප්‍රාණඝාත කරමින් සත්ත්ව හිංසා කරමින් අන්ත අවිසාධාරණ කරමින් වෛර දුන්නා බය දුන්නා. මෙන්න අපාගත වෙන්නේ හේතුව. මම මෙච්චර කල් කරපු උදව්ව ජීවත් වෙලා ඉන්නකම් අවුරුදු 25 30ක් 10ක් 15ක් ආදි කාලයකට උඩ කාලා බීලා ඉඳි විතරයි. හැබැයි ඔහු දැන් විඳින දුක කවදා වෙන්නේ? ඔව් අපාදුක විඳිනවා හතර අපාදුක විඳිනවා කාලාන්තරය. දැන් නියම පිහිටක් නා වෙන්න නම් මේ කණ්ඩ මොන දෙන පිහිට නෙමෙයි. ඔය එහා පිහිටක් වෙන්න ඕනේ. එහෙනම් හතර පහකට මේ බේරන්න යමක් කරලා දෙන්න පුළුවන් නම් අන්න ඒකට අවශ්‍ය කරන ක්‍රමය හොයන්න ඕනේ. මොකක්ද ඒකේ ක්‍රමය? අන්න උන්වහන්සේට පේනවා. වෛර පහක්, බය පහක් ලෝකයේ දෙන පුද්ගලයාට හතර පහ හිමිනවා. ප්‍රාණඝාතී හත් හිංසාව කරන, පොරවැර වංචා කරන, ඒ වගේම කාමීත්‍යාචාරයන්ගේ හැසිරෙන බොරුවෙන් අනුන් හවත්තන ඒ වගේම දුරාචාර ආදී සුරාසූතුකාචාරය කරන ලෝකීට මුලා වෙලා ලෝකාස්වාදයන් පතාගෙන තිරිසන් වාගේ ජීවත් වෙමින් මත්පැන් කාලය ගත කරන මෙන්න මේ ගති ලක්ෂණ පහක දුස්චරිත පහක් මුල් කරගෙන හටගන්න දුස්චරිත හිතවිලි ක්‍රියාවතන් හේතු කරගෙන ගොඩ නැගෙන්නා වූ සංකාරී නිසා තමයි ලෝක සත්‍යය අපාගත වෙන්නේ. එහෙනම් මන්නේ මේ ලෝක සත්‍යයට මෙන්න මේවා වෛරයේ බය අනුන්ට දෙනකොට හිත වෙන්නේ මේක කියලා මේ ගැන කියලා දෙන්න ඕනේ. ඔය කාලාන්තරයක් යනකොට මහ පාළවෙනි නුවරටයි උන්වහන්සේගේ අධ්‍යක්ීමේ ස්වයං විඥානයකින් ওই ටික උන්වහන්සේට වැටෙන්නේ බොසතන් වහන්සේ. එතෙන් පටන් අර කන්න බොන්න දිදී දීපු දානේ කරන එක පැත්තකින් තියලා. ඒකේ සීමාවටපත් වෙන්නේ නැතුව. මිනිස්සුන්ට කියලා දෙනවා මෙන්න මේ වෛර පහ පහ බය පහ හටගන්නේ ඔය කරන්න යන්න එපා. ලෝකයාට වෛර පහ බය පහ දෙනවා නම් උඹලට සිද්ධ වෙනවා හතර පහ ගත වෙන්නේ. මෙතන తాවකාලික ඉඳලා අවුරුදු ගන්න කියලා වල මැරලා ගිහින් සීමාවින් නැහැ නවතින්නේ නැහැ. ඔන්න ඔය දුකෙන් නිදහස් කරන්න මම දැන් උගලට දැන් උපදේශයක් දෙනවා. මොකද්ද? මේ දවසේ ප්‍රාණඝාත කරන්න එපා, හොරමැර වංචා කරන්න එපා. මේ සුරාසූ දුරාචාර කරන්න එපා, බොරු කියන්න එපා. මේ ඔය ආදි වශයෙන් එකින් එකට පෙන්නලා දෙනවා. පංච දුෂ්චර්යයේ වැල කියලා. දැන් මේකේ වැලකුණා මොකද වෙන්නේ? ඒ මිනිහු දැන් ඒක අහලා ඇත්ත තමයි කියන්නේ. ඔබ වහන්සේ බොහොම හොඳ කෙනෙක්. අපිට මේක ආකාරයෙන් උදව්පකාර කරනවා. අපිට ධර්මයෙන් අනුශාසනා කරනවා. වෛර නැතුව බය නැතුව ඉඳ අපිට කියා දෙනවා. දැන් අපි හරි සමගියෙන් ඉන්නේ. දැන් උන්වහන්සේට පේනවා කයින්ද වලා දැන් තමන්ගේ මාර්ගයේ හේත්තා. දැන් මිනිස්සු සමගියෙන් ඉන්නවා. ඉස්සෙල්ලා කාලවිලා ගහමරා ගත්තා. දැන් කාලවිලා සමගිය සමාදානෙන් ඉන්න කවුරුන් නිමිහිංසා කරගන්නේ එහෙම ටිකේක වෛර කරන්නේ බය කරන්නේ මෙහෙම ඉන්න. කොච්චරම සමාජයක්ද. දැන් බලනවා අන්තිම ප්‍රතිපද. දැන් උන්වහන්සේ මේ පැත්ත යනකොට උන්වහන්සේ නිකන් ඉන්නේ නැහැ. මේ පැත්ත පුණ්‍ය ඉතියෙකුත් ඇවිල්ලා. උන්වහන්සේ කරපින් දහම. උන්වහන්සේට පේන පටන් ගන්නවා නොඑක ආකාරයෙන් මේ ලෝක සත්‍යය මෙතනින් බැලලා හිනම් ගියේ කොහාටද මොකද වුනේ? අන්නේතර පේනවා සුගතියකට ගිහින්. දෙව්ලෝක, ඒක මනුස්ස ලෝකේ සුගතියක. කාම සුගතියක ඉපදිලා. දැන් බලා ඉන්නවා එයත් මැරලා ගිහලා උපදිනවා ඒතන. ඉපදුනාට පස්සේ වෙනවා ඒ කාලේ මන් දුන්න උපදෙස් පිට මේ ඉන්නේ පිරිස. මම එනකම් බලාගෙන ඉඳලා තියෙන්නේ. ඕ මගේගේ නායකයා. එතන නායකයා වෙයි. නායකයලා බලහින්නවල පේනවා ලක්ෂ ගාණක් කෝටි ගාණක් කවුරුත් ගිහිල්ලා හරි අර దేవතාවගේ කාලේ ඉවරේලා. ආ හරි වැඩක් නෙවෙයි. ඉවර නෑ සන්තෝෂය පූර්ණ කරන්න බෑ. දැන් මන් දුන්නේකින් මොකද කරගත්තේ? ඔබ කිව්ව විදිහට කටයුතු කරලා අපි දුගදියට ආවා. හැබැයි දැන් ඒක කින ගිවිලා. දැන් මැරින්නද ඉන්නේ? අනේ වන්දේ කිරි ආයෝ මොකක් වෙයි? පල්ලවට පේනවා මැරලා ගිහලා ආයෙ එනවා කරන්නේ. සිරිහලුවකටයි ආපහු වෙන්නේ. අවුරුදු ලක්ෂයක් ඉන්න හොඳට හදලා දුන්නත් වැඩක් නැහැ නේ ආයෙ තිරසන් වෙනවනේ. ආයෙ අපාගත වෙනවනේ. එහෙනම් මේක නම් පිළිසරණ මාර්ගය නෙමෙයි. එහෙනම් මොකද කරන්නේ? හොයන්න ඕනේ කොහොම හරි පිළිසරණ මාර්ගය. සුගතියට හේතු වෙන වෛර පහක් බය පහක් අත්හැරලා මේ විදිහට ජීවත් වෙලා සුසුචරිතව ජීවත් වෙලා හිටියා. මේකේ අන්තිම ප්‍රතිඵලය අවසාන වෙන එක. ඒ අවසානයෙන් පස්සේ ආයෙත් හැර ගොඩ නැගුවේ නැත්නම් ආයෙත් අතර මල් අනාපාය. එහෙනම් මේක හරි වගේ නෙමෙයි ඒක වෙනම මොකද්ද තියෙන්නේ? අන්න උන්වහන්සේ විනා දස අකුසලයෙන් වෙන් වෙලා හිටන් දස කුසලයේ වඩාගෙන. කටයුතු කරන බුද්ධිලයාට මේකෙන් අහකලා ධානලාභී වෙන්න පුළුවන්. මෙලෝදී චිත්ත සාන්තියේ යුතු මහා සාන්තිය ජීවත් වෙන බ්‍රහ්මචාරී ගුණ ඇති. ලෞකික බ්‍රහ්මචාරී. ඒ ගුණ වැඩි වූ කෙනා මෙතනින් ගිහිලා ඉරන් උපදිනාම එයා උපදිනවා බබල. උන්වහන්සේත් නෙලලා ඉන්න උන්වහන්සේත් ඉහියනවා. ඒක ඉහි බලවත් එක ප්‍රධානයි. ගිය බබලෝට ගිය අනික් අය පේනවා. ඔබ වහන්සේ කිව්ව මාර්ගය අනුගමනය කරලා අපි ධානය ලැබෙනවා. අපි මෙහාට ආවේ. ඔබ වහන්සේගේ පිළිසරණෙන් තමයි අපි මෙතෙන්ට ආවේ. ඔබ වහන්සේගේ මනහල ඔබ වහන්සේ කිව්ව විදිහට හරියට කරලා තමයි අපි අද මෙතෙන්ට ආවේ කියලා බ්‍රහ්මයේ ඉන්නවා. අවුරුදු කාල කල්ප ගානක් ගිහිල්ලා ඉතින් මොකද වෙන්නේ බ්‍රහ්මයාගේ ආවිල කියලා වරේට දකින්නවා. ඉවරයි නේද? දැන් ඉතින් මොනවද කරන්නේ? බ්‍රහ්මයේ කියලා උපදින උපදෙස් දුන්නා. ආවිත කියලා කෙලවර වෙනවා නම් බලපුවාම ආයි සතර පාප්පත්තියට ගෝචර නම් මම දුන්න එක හරි එක නෙමෙයි. මම ලෝක සත්‍යයට තා පිළිසන්න හොයාගෙන නැහැ. යම් තැනක උපදිනවාද මරණේ නියතයි. කොච්චර හොඳයි කියලා හිතියත් එතන ඉපදුනා නම් මරණයෙන් කෙලවර වෙනවා නම් කරගත්ත පුණ්‍ය කර්මයේ ගෙවිලා යනවා නම් ඒක හොඳයි කියන්නේ ගමනේ කරන්න බෑ. නෑ, ඒ බඳු පැවැත්මක් කොහොමද හොඳයි කියන්නේ? කොහොම පිළිසත්? කොහොම සාහනේ? යම් තැනක ජරාව, ජාතිය නැද්ද, ජරාව නැද්ද, ව්‍යාධිය මරණේ නැද්ද? එතන ශෝක පරිදේය දුක් දුමනස් එකක් වගේ. ඔතෙන්ට එනකොට අර කියන පාරමිතා දැනගෙන හිටියත් නැතත් ඔක්කොම පිළිගන්නේ ප්‍රඥා පාරමිතාව පිළිගන්නට ඇවිදිනවා. අවුරුදු කල්ප ගාන ගිහිල්ලා හරි උන්වහන්සේ අධ්‍යක්ෂ සහිතව ගිය ගමනේ අන්තිම දැනක් එනවා මොකද්ද? යම් තැනක ජාතියක් නැද්ද? එතනයි ජරා මරණ නැද්ද? අත්දැකීමෙන්ම දකිනවා යම් තැනක ජාතියක්ද ජරා මරණ විතර අත්දැකලා තියෙනවා. ජරා මරණ නැති ජාතියක් ලෝකෙ කොහෙවත් නැහැ. ජරා මරණ නැති දෙන උපදින පිනක් ලෝකෙ කොහෙවත් නැහැ. කරන්න වෙලා කොහෙවත් නැහැ. එහෙනම් මෙච්චර කාල සහනය හොයාගෙන ගිහින් තියෙන්නේ අවිද්‍යාව සහගත මාර්ගයක නේද? සහනේ නැති පැත්තක සහනය හොයන එක තමයි මෙච්චර කල් කරලා තියෙන්නේ. දැන් ආ වෙනස් වෙලා ප්‍රඥා පාරමිතා තුන් ප්‍රකාරය දකින්න. මොකද්ද ප්‍රකාරය? මේ ලෝකේ කිසිම දෙනක අනාථත්වයේ මිසක් දෙවියෙක් වුණත් ධම්මයෙක් වුණත් කවුරු වුණයි කිව්වා. ගෙවිලා වැනසිලා යන කෙලවර වෙන දෙයක් නම් මරණයෙන් කෙලවර වෙන දෙයක් නම්. ශෝක පරිදේව දුක් දුම්නස් උපායාසයන්ගේ සත්‍යය මිදිලා නැහැ. සාහනීයටපත් වෙලා නැහැ. දැන් සත්‍යයට නියම සාහනීය දෙන ලෝකෙ තුලින් බෑ. ලෝකේ යන්තනේ යාතියකට ගත්තා නම් ජරාවට මතයටපත් වෙනවා. ජරාවයි මරණයයි යන්තනක නැද්ද? එතන දුකක් හට ගැනීමට මතු හටගන්න හේතුවක්. අන්න නිවන පිළිබඳ මූලාරම්භයේ ප්‍රඥා පාරමිතාවේදී උන්වහන්සේට පහළ වෙන හැටි. යම් තැනක ජරා මරණ නැද්ද? එතන සාන්තයි ප්‍රණීත. එතන කිව්වේ කොතන? ඒක පැවැත්ම ඇති ලෝකයටයි තියෙන්නේ බෑ. ලෝකයටයි දැනක් හිමනොත් පැවැත්මක් පැවැත්මක් හටගත්තා නම් ජරාට මරණයටපත් වෙනවා. දැන් පැවැත්ම යම් තැනක නැන්නා. පැවැත්ම නැද්ද? එතන හැරෙන්න. එහෙනම් දැන් මට ප්‍රශ්නෙට පිළිතුර තියෙන්නේ පැවැත්ම නැති කරන්නේ කොහොමද? මෙන්න මෙතෙන්ට එනකොට උන්වහන්සේ ප්‍රඥා පාරමිතාවේ අග්‍රඵලයටපත් වෙලා. අග්‍රත්වයට ඇවිදී. අන්තිම මොහොතට කිට්ටු කරනවා. නියම සත්‍ය හොයාගන්න අවිද්‍යාව දුරු කරන නියම දැනටපත් වෙලා එක පැත්තක් ලෝකේ තියෙන පැත්ත දැකලා ඉවරයි. ලෝකයක් ලෝකයේ හේතුවක් දැක්කා. ලෝකේ ආදීනවයක් දැක්කා. දැන් නිවනක් දැක්කා. ඒ જાතිය අත්දරගෙන නැත්නම් එතන නිවුණ සැලසුණා. එතන කිව්වේ දැනක් නෙමෙයි. කොතන හරි යම් විදියක් නැත්නම් යාගී යම් තැනක නැත්නම් එතන ජරා මරණ. ඉතින් දැන් මොකද කරන්න ඕනි? දැන් අන්න නියම තැන හොයාගන්න තියෙන තා. මොකද යාති යම් තැනක නැත්නම් ජරා මරණ එතනනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද පන්දේ පිටුර හොයන්න ඕනේ මොකටද? යාති යම් තැනක නැත්නම් එතන ජරා මරණ නැත්නම්. යාතිය නැති කොහොම මොන වෙලකින්? යාතිය නැති කුමක් නිසාද? යාතිය ඇත්තේ කුමකින්ද? යම් හේතුවක් නිසා ಜಾති හට ගන්නවා නම් ඒ හේතුව එතන නැත්නම් ಜಾති නෑ. මෙන්න උන්වහන්සේ ස්වයම්බු ඥානීය ප්‍රඥාවෙන් ධර්මය හොයාගත්තා. යම් තැනක ಜಾතියක්ද ජරා මරණයෙන් බේරෙන්න බෑ. අසහනයෙන් බේරෙන්න බෑ දුකෙන් බේරෙන්න. යම් තැනක ಜಾති නැද්ද? ජරා මරණය එතන නෑ. එතන අසහනය දුක ඉවරයි. එහෙනම් දැන් ಜಾති ඇති තැන ජරා මරණ තියෙනවා. ಜಾති නැති තැන ජරා මරණ නෑ. යාති නැති දැනක් වුණා නම් ඒ ඒ තමයි විමුක්තිය. දැන් ඒ විමුක්තියටපත් වෙන්න යාති නැති කරන මාර්ගය හොයන්න ඕන. අන්න උන්වහන්සේගේ ස්වයම්බු ඥානී පරිත්‍යාගපාදී වුණේ. උන්වහන්සේ මෙදෙන්දි දකින්න එක දෙයක්. මොකද්ද? ಜಾති නැති කරන මාර්ගය හොයාගන්න නම් ಜಾති ඇති වෙන මාර්ගය හොයන්න ඕනේ. ඇයි ಜಾති ඇති වෙන්නේ? ඒකනේ හේතුව. ඒ හේතුව නැති කළොත් ಜಾති නැහැ. එන ජරාවලත් නැහැ මුක්තිය දරන. කාගෙන්වත් අහගත්තේ නැහැ මේ පොඩ්ඩක්වත්. උන්වහන්සේ ස්වයං විඥාණයෙන් ওই ටික කල්පනා කරලා පරිඥා උපාදී උන්වහන්සේ ඥානීයට වැටුණා. මොකද ප්‍රඥා පාරමිතාව ඉහළට පිරීගෙන ඉන්න අවස්ථාව නිසා උන්වහන්සේට පේනවා දැන්. පරිඥා උපාදී අහගත්තේ නැහැ සාබුදුරයන් වහන්සේ නමගේ. උන්වහන්සේට පේනවා ඔය ආකාරයෙන් ව්‍යාකරණය කරගන්න. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ උන්වහන්සේ දකින්නවා හේතුවක් ඇතුවයි ඵලයක් හටගන්නේ හේතුවක් නැත්නම් අපලයක් හටගන්නේ. මෙන්න මේ න්‍යාය ධර්මයේ දකින්න. දැන් ಜಾති නිකන් හටගන්නේ හේතුවක් නිසායි හටගන්නේ. ಜಾති හටගන්නේ හේතුව හොයාගෙන ඒ හේතුව දුරු කරුවොත් එහෙම ಜಾතිය නැවති ඵලයේ තරන්නේ. ಜಾතිය නැවති ඵලයේ අපතනක නැද්ද? ජරා මරණ ශෝක පරිදේව දුක් දොමන ශෝක වීම නිදා. දැන් ඔක්කොම හොයාගෙන දැන් පොඩ්ඩයි තව හොයාගන්න තියෙන්නේ. ඇයි ಜಾති හටගන්නේ? කුමක් නිසාද? කාගෙන්වත් අහගත්තේ නැහැ උන්වහන්සේගේ අධ්‍යක්ෂ පිළිබඳ බලන. ඒ ඒ තැන ඒ જાති හටගත්තේ කුමක් නිසාද? ඒ ඒ දේ හොරයි ප්‍රියයි මනාපයි කියලා බැඳුනහම අන්නේ ස්ථානේ උපාදාන කරනවා. මෙන්න මේ නිසා උට ඒ බවක් ඇති වෙනවා. අන්නේ බවපත් එක කරගෙනපිට ಜಾති හද ගන්න. මෙන්න ಜಾති හද ගන්න බව ඕනේ. මොන බවද? යන්තනක උපාදානයේ චන්දරාගයෙන් බැඳෙන බවක් ඇති වුණා නම් ಜಾති හදගැනීමේ මූල නිර්මාණය ඒකෙන් සිද්ධ වෙනවා. දැන් ಜಾති හදගන්නේ නැත්නම් ඔයා ගන්න නම් ප්‍රශ්නේ විසඳුනේ. මොකද? ඒ ඒ ಜಾති හදගන්නේ ඒ බව නිසා. එහෙනම් මේ ಜಾතිය නිර්මාණය කිරීමට යම්කිසි ශක්තියක් අවශ්‍යයි. අන්නේ ශක්තිය නිසායි ಜಾති හදගන්නේ. දැන් මොකද්ද මේ ශක්තිය? කුමක් නිසාද ඒක හටගන්නේ? ඒ ඒ දෙන චන්දරාගයෙන් බැඳුනහම උපාදාන කරපුහා. ඒකෙන් තමයි මේ භව නිර්මාණය වෙන්නේ. දැන් භවයට හේතුවක් අල්ලගත්තා. දැන් භවය නැති කරන්න බෑ ඒ හේතුව නැති කරන්න. මොකද හේතුව? භවයේ උපාදානය නිසා හට ගන්නවා නම් උපාදානය නැති කරනකම් භවය නැති කරන්න බෑනේ. ඒකක ජාති නැති කරන්න බෑනේ. ආයි බලාගෙන යනවා. දැන් බොහොමැලට ගිහිල්ලා අන්තිම මොහොතේ ඉඳලා. අන්තිම මොහොතේ මහා ප්‍රඥාව පහල කරන්න පරිත්‍යාග උපාදී විග්‍රහ කරන්න ප්‍රඥා පාරමිතාවේ මල්පල ගැලෙන මොහොත යටි මහ බෝධිනාන්දේ නම් ඉඳගෙන උන්වහන්සේ මේ පරිත්‍යාගපාදී විනී කරන දැන් එනකන් ආවේ. අග්‍රපලයේ වදින් දෙවි විදිහට ආවේ. එකින් එක විග්‍රහ වෙලා ආවා. ඉන්න ඉන්න ඥානිය මතුවෙනවා. කරුණු වැටෙන්න පටන් ගන්නවා. පූර්ව පාරමී ගුණය නිසා ප්‍රඥාව මොහුකුලා යනවා. එන්න ඉන්න වැටෙන්න පටන් ගන්නවා. උපාදානයේ හේවත් බැඳීම හටගත යමක් නිසා. ඇලුන් නැත්නම් බැඳෙන්නේ. ඉස්සෙල්ලා ඇලෙනවා ඒකෙන් බැඳෙනවා. ඒකනේ මේ ලෝකෙ වෙන්නේ. ඇලුම් කරන්න ගිහිල්ලා ඇලුම් කරගෙන ගිහිල්ලා නම් බැඳ ගන්න. බැඳලාට පස්සේ බැඳෙනවා. එයා උපාදානයේ හේතුව තණ්හාව. ඒ දැන ඇලුම් කරන්න ගිහිල්ලායි බැඳුනේ. ඇලුම් කලේ නැත්නම් බැඳීමක් හදගන්න විදියක් නෑ. එහෙනම් බැඳීමෙන් නිදහස් වෙන්න බෑ ඇලීමෙන් නිදහස් වෙන්න බෑ. ඒ ඒ දෙන ඇලුම් කිරීම අතර කෙරුව තමයි බැඳීම නැති වෙන්නේ. තවත් ප්‍රශ්නේ තව ඉරවීමක් වුණා. ආයෙයක් අහුණා බැඳෙන්න හේතුව ඇලීම. නෑ ඇලීමට හේතුව හොයනකන් දැන් නිදහස් හොයාගන්න බැහැ. දැන් තණ්හාවට හේතුව මොකද්ද? දැන් බලනවා ඒක ඇයි මේ තණ්හාවට ගන්න? ඒ ඒ දැන් රසාස්වාදයක් ලෝකේ විද්‍යාමානයි. රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, ස්පර්ශකාම ආදී වශයෙන්. මෙන්න මේ පංච කාමයන් නිසා තමයි මේ රෝග සත්‍යයකට ඇලෙන්නේ. කාමිය කොහොමද අපි දැනෙන්නේ? කාම ආස්වාද වශයෙන්. වේදනාව අපකින් දැනෙන්නේ. ආස්වාද සහගත වේදනාවක් දැනෙනකොට ඒකෙන් තමයි එතන ඇලෙන්නේ ඉතින්. ඒතරයි වැදෙන්නේ. ප්‍රශ්නේ නියම පිළිතුර හොයාගෙන තව නියම පිළිතුර අහන්නේ ආයෙත් අපරකට අහුවෙනවා. මොකද මේ ආස්වාද දෙන වේදනාව ඇතිනම් මේක වේදනාවක් නැත්නම් තමයි සංහාන තියෙන උපාදාන භව જાතියක් වන් නැති වෙනවා. මේ වේදනාවකට ඔයා හේතුව කියන්නේ ඉතින්. මේ වේදනාව මොකක් නිසාද හටගන්නේ? ඇහැ කන දිව නාසය ශාරීරිය කියන මේ ඉන්ද්‍රිය පහත. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවා ඇසුරට එනකොට ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ වේදනාව වශයෙන් දැනෙනවා. එහෙනම් වේදනාව නිකන් හටගත්තේ නැහැ මේ ස්පර්ශ නිසානේ හටගා. ඇහැ රූප ස්පර්ශ කරනවා කන ශබ්ද ස්පර්ශ කරනවා දිව දිව රසයේ නාසයේ ගන්ධයේ ශරීරයේ පොට්ටබ්බේ මේ වගේ ස්පර්ශයන් කරනකොට තමයි මේ ප්‍රශ්නේ. මේ විඳිනේ නැහැ නගන්නේ. ස්පර්ශය යම් දැනක නැද්ද? වේදනාව එතන කොට නැගින්නේ නැහැ. වේදනාව කොට නැගුණේ නැත්නම් තණ්හා උපාදාන භව જાති එකක් වශයෙන් විදිහක් නෑ. ආයෙ හැරෙහිර වුණා දවසකට. ස්පර්ශය කොහොමද? ඇස තිබුණාට හරියන්නේ නැහැ. රූප තිබුණාට හරියන්නේ නැහැ. චන්ද රාග සහගතව බැඳුනා වූ මානසිකත්වයන් තුලින් දෘෂ්ටියකින් යුතවන්නා වූ ඇහෙන් රූපය දිහා බැලුවොත් මෙන්න මේ ස්පර්ශය නිසා තමයි මේක වෙන්නේ. එහෙනම් ඇහැ තිබුණාට හරියන්නේ නැහැ. ඇහැ ආයතනයක් වෙන්න ඕනේ ඒක. චන්දරාගයෙන් බැඳුණු ලස්සන බලන්න ආයතනයක් කරගත්තා නම් ලෝකීය දේවල් ලස්සනයි කියලා නිගමනය කළා නම් දෙපැත්තට ආයතන දෙකක් හදාගන්න. මනවලන හඬ ප්‍රියයි මනාපයි කියලා දැන් ඒකට කන ආයතනයක් කරගත්තා නම් ඒ සඳහා කන පාවිච්චි කළේ. ඒ සඳහා ශබ්ද පාවිච්චි කළේ යුතුයි කියලා ගත්තා නම් දෘෂ්ටියෙන්. මෙන්න මේ නිසා ඇහැයි රූපයයි කනයි ශබ්දයයි නාසයයි ගන්ධයයි දිවයි රසයයි කයයි පොට්ටබ්බයයි මනයි ධර්මයි කියන මේවා ආයතන බවට පත් වෙනවා. මෙන්න මේ කියන ආයතන හයක් ඇති වුණොත් මේ ස්පර්ශයෙන් බේරෙන්න බෑ. එන ස්පර්ශයේ මුලක් හම්බුණා මේ ආයතන හය. මෙන්න මේ ආයතන හය යම් තැනක ඇද්ද ස්පර්ශයෙන් බේරෙන්න බෑ. ඔය ආයතන හය යම් තැනක නැද්ද ස්පර්ශය එතන නෑ. එන ඇහැ නෙමෙයි ආයතනය කිව්වේ චන්දරාගයෙන් ඒක බැඳිලා ඉන්නවා වටිනා දෙයක්. ඒතරයි ආයතනයක් වෙන්නේ. එහෙනම් මේක අයින් කරන්න පුළුවන් දෙයක්. ඇහැ අයින් කරන්න බැරි වුණාට ඇහැ පිළිබඳ තියෙන චන්දරාගය අයින් කරගත්තා. රූප අයින් කරන්න බැරි වුණාට වේන රූප අයින් කරන්න බැරි වුණාට ඒකේ තියෙන චන්දරාගය අයින් කරගත්තොත් ආයතනයක් වෙන්නේ. ඇහැ ඇහැ කිතරයි රූපේ රූපයක් විතරයි. පෙනීම පෙනීමක් විතරයි. ඉක්ම යන්නේ නැහැ. හැබැයි හරආයතන නිරෝධ කරන්න කොහොමද? හරආයතන නැති කරගන්න නම් හරආයතන හැදෙන හැටි බලන්න ඕනේ. කොහොමද සලආයතන හැදෙන්නේ? ඒකට අවශ්‍ය කරන්නා වූ දෙයක් මේ මනසට එකතු වෙන්නේ නැත්නම්. හොඳයි කියන නිගමනේ ඉන්නේ කොහොමද? ඇහැ හොඳයි කියලා රූපය හොඳයි කියලා මම නිගමනයකට බහිනවා නම් කෙනෙක්. බැසෙක් මොකක් කුමක් නිසාද? ඒකට අවශ්‍ය කරන්නා වූ හොඳයි කියන ධර්මතාවයකට නැමී හිටියේ. මනස නැමුණා ඒ පැත්තට. ඒ අවශ්‍ය කරන්නා රූපයන් දැහැගත්තා මනසේ. එහෙනම් නාම රූප බන්ධනේ බැඳීම නිසා නාම වශයෙන් රූප වශයෙන් ලෝකයට බැඳීම නිසා තමයි මේ ආයතන ඉක්මවන්න බැරි. ආයතන ගොඩ නැගින්නේ ඒ නාම රූප බැඳීම නිසා. තවත් හිර වුණ තව තැනකට ගිහින්. නාම රූපය හරි හිතුව හැන්දි බැරි. එතකක් බැරි ඉවර කරගන්න. නාම රූප නැති කරගත්තොත් හරි. නාම රූප නැති කරන්නේ කොහොමද? ඒකට හේතුව මොකක්ද? හිතක් තිබුණ පළියට බැහැගන්නේ නැහැ. හිත රාගයටපත් වුණොත් රාග සාගත නාම රූප බහිනවා. ඒතර තමයි ඒවට ආයතන වෙන්නේ. හිත ද්වේෂයටපත් කරගත්තොත් ද්වේෂ සාගත නාම රූප බහිනවා. මෝහයටපත් වුණොත් මෝහ සාගත නාම රූප බහිනවා. මේක වළක්වන්න බෑ. එහෙනම් දැන් මොකක් නිසාද මේ වෙන්නේ? හිත හිතක් වශයෙන් තියෙන්නේ නැතුව ආගන්තුක උපක්ලේශයකින් කහට ගන්නගෙන විඥාන බවටපත් කරනවා. රාගය නැමැති අර්ධේ සමග ඇසුරු කරන්න ගිහිල්ලා රාග විඥානයක් හදාගන්නවා. සුද්ධව හිලක් වශයෙන් පවතින ඉඩ තිබුණේ නැහැ. ඒක විඥානයක් වුණා. අන්නේ විඥානයක් වෙච්ච නිසා තමයි නාම රූප බැහැගත්තේ. සුද්ධ හිත තිබුණා බහින්නේ. කහට ගැනුණු රාග කහටින් කහට වෙච්ච හිතට තමයි රාග නාම රූප බහින්නේ. ද්වේෂයෙන් කහට ගැනුණු හිතට තමයි ද්වේෂ නාම රූප බහින්නේ. මෝහයෙන් කහට ගැනීච්ච හිතකට තමයි මෝහ නාම රූප බහින්නේ. නාම රූප අයින් කරගන්න ඕන නම් මොකද කරන්න ඕනේ? නාම රූප හට ගැනීමට හේතු වෙච්ච විඥානය කියන එක දකින්න ඕනේ. ඒක නැත්නම් තමයි වැඩේ හරියන්නේ. කොහේ වෙලේ හරි ගියේ නෑ තවත් හම්බුන්නේ නෑ පිළිතුරු. ආහිර වුණා තව දෙනෙක්. මොකද විඥාණයට හේතු හැටි සිද්ධ වුණා. විඥාණය මොකක් නිසාද හටගන්නේ ඊළඟ හොයාගන්න බෑ විඥාණය නැති කරගන්න. විඥාණය තියෙන හේතුව කියන එක විඥාණය නැති කරන්න බෑ. විඥාණයට හේතුව නැති කරගත්තොත් විඥාණය පහළ වෙන්න විදිය පුළුවන්. එහෙනම් දැන් කරන් තියෙන්නේ විඥාන හටගත්තේ මොකක් නිසාද කියලා බලන්න. එහෙනම් කොහොමද මේ ආගේ දේශ මොහ හටගත්තේ? ඒ බඳු විඥානයක් හටගන්නේ. ඒ බඳු ධර්මයන් රාග ධර්මයන්, ද්වේෂ ධර්මයන්, මෝහ ධර්මයන් කෙරෙහි හිතමින්, කියමින්, කරමින් කරන්නා වූ කටයුතු මාලාවක් නිසා. ඒක හොඳයි ප්‍රියයි මනාපයි කියලා අරගෙන ඒක බැරිලා හිතන කියන කරන නිසා හදගන්න සංකාරය ගොඩනැගෙනවා. මෙන්න මේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා ගොඩනැගෙන සංකාර හේතු කරගෙන මේ විඥානය හදගන්නවා. දැන් විඥානයේ උගල හොයාගත්ත සංකාරය. දැන් කිට්ටු කෙරුවට තවම විදින මාර්ගය හුන්නේ. හිතෙන් කයින් වදනෙන් රාග දේශ මොහ පස්සේ යන හින්දා තමයි මේ වැලියට මුල කියලා එතන නිකන් කියේ. ඇයි හිතෙන් කයින් වදනේ රාග දේශ මොහ වැඩ පිළිවෙල පස්සේ යන්නේ? ඒකට උත්තරය හොයාගන්න වෙනවා දැන්. අන්න විඥාණයට හේතු හොයාගෙන ගියහම සංකාර හම්බුණා. සංකාරයේ හේතුව බලාගෙන යනවා දැන්. ඇයි මේ ලෝක සත්‍යය හිතෙන් කයින් වදනේ මේ පස්සේ යන්නේ? සාරයි සාරයි කියලා වරිනවා කියන්නේ මේ ලෝකේ වරිනවා කියලා අරගෙන. පංචකාම ආස්වාදය හරි සාරයි කියලා ගත්තා. මෙන්න මේ දෘෂ්ටිය තියෙන තාක්කල් ලෝක සත්‍යයට ඒවා හොඳයි කියලා හිතන කියන කෙන වැඩ පිළින් අයින් වෙන්නද? එහෙනම් කවදා හරි මෙන්න මේ කියන සාරයි කියන දෘෂ්ටිය අයින් කළාද? අන්න එදාට නිදහස. දැන් කොහොමද දෘෂ්ටි අයින් කරන්නේ? ඒක හේතුවක් විදිහට. ඇයි මේ දෘෂ්ටි හදගන්නේ? ඇයි මේ සාරයි කියලා අදහස එන්නේ? ඔන්න අපුණ අන්තිම කොහොමද? ඇත්ත ඇති ආකාරයෙන් පේන්නේ නැති හින්දානේ සාරයි කියලා ගන්න. ඇත්ත ඇති ආකාරයෙන් ලෝකේ හැටි දැක්කම සාරයි කියන මුලා දෘෂ්ටි ඉවරයි. ඔන්නේ මුලා දෘෂ්ටි ආයිදියා. ඔන්නෝක විදගත්වද යම් දවසක ප්‍රශ්නේ ඉවරයි. ඇත්ත ඇති ආකාරයෙන් දැකන අමුතුවේ තව එහාට හොයන්න දෙයක් නෑ. නෑ ඇත්ත මොකද්ද අසාරයි. බොරුව මොකද්ද සාරයි. අන්නේ බොරුව සාරයි කියලා හිතාගෙන එක අවිද්‍යාව. බොරුව බොරුව හැටියට දැකලා. අසාරයි අසාරයි කියන එක ඇත්තයි කියලා දැක ගන්න විද්‍යාව. විද්‍යාව පහල කරගන්නේ කාගේවත් අහගත් එකක්වත් හැපිල්ලකින් නෙමෙයි ලෝකේ ඇත්ත ඇති ආකාරයෙන් දැකලා. ලෝකේ ඇත්ත ඇති ආකාරයෙන් යම් දවසක දැක්කද? එදාට සාරයි කියන දෘෂ්ටිය ඉවර නම් ප්‍රශ්නෙට මුල ගැඹුණා. එහෙනම් දැන් තියෙන වැඩේ මොකද්ද? ඇත්ත ඇති ආකාරයෙන් ආවර්ජනය කරන්න ඕනේ. මොකද්ද ඇත්ත ඇහැ කන දිව නාසය ශරීරය මන කියන මේ ටික මම කියලා. ඕකට ගෝචරයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන යන මගේ කියලා. මමයි මගේ හාරයි කියලා ගොඩනගා ගන්න යන වැඩ පිළිලක් නිසා ලෝක සත්‍යයගේ පැවැත්ම යනවා. මෙන්න මේකයි මුල. එහෙනම් ඇසයි කනයි දිවයි නාසයයි ශරීරයයි මනයි අහාරයි කියලා දැක්කන. ඒකේ ගෝචරේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම අහාරයි කියලා දැක්කන. මෙච්චර කල් ආපු අවිද්‍යාව විදිනවා. එතන විඳිනවා මොකද වෙන්නේ? අවිද්‍යාව නිකන් ගොඩනගු ඉදිවිලි ක්‍රියාවදන් මාලාව නතර වෙනවා. සංඛාර නිරෝධන විඥාන නිරෝධයි විඥාන නිරෝධන නාම රූප නිරෝධයි එහෙනම් සලආයත නිරෝධයි එහෙනම් ස්පර්ශ නිරෝධයි එහෙනම් වේදනා නිරෝධයි එහෙනම් තණ්හා නිරෝධයි එහෙනම් උපාදාන නිරෝධයි එහෙනම් භව නිරෝධයි එහෙනම් ජාති නිරෝධයි ජරා මරණ නිරෝධයි අන්න විමුක්තිය අන්න යුක්ති මාර්ගය අහුව මෙන්න ගතතර වශයෙන් මොකද කරන්නේ මහන්සි දළුවා ඇස අනිත්‍යයි දුක්ඛයි අනත්තයි රූප අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කන අනිත්‍යයි දුක්ඛයි අනත්තයි ශබ්ද අනිත්‍යයි දුක්ඛයි අනත්තයි දිවා නිත්‍යයි දුකයි අනත්තයි රසා නිත්‍යයි දුකයි අනත්තයි ඒ වගේම නාසය අනිත්‍යයි දුකයි අනත්තයි ගන්ධ අනිත්‍යයි දුකයි අනත්තයි කය අනිත්‍යයි දුකයි අනත්තයි පොට්ටබ්බ අනිත්‍යයි දුකයි අනත්තයි මන අනිත්‍යයි දුක්ඛයි අනත්තයි ධර්මය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි මේ පැටි ගහපේ ගන්න. යටවත් එන්නේ නේ. මේ උඩ දිහා තිබුණේ අලුත් පැටියක් අලුත් පැටියක්. මෙන්න මේ ටික දැක්කට පස්සේ දකින්නවා. එනා ඇහැයි රූපයයි කනයි ශබ්දයයි දිව රසයයි නාසයයි ගන්ධයයි කයයි පොට්ටබ්බයයි මනයි ධර්මයයි අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන එක ඇත්තයි. ඒක බොරු කරන සම්පතික් ලෝකෙම නැහැ. යථාර්ථය උකයි. මෙන්න මේ ඇත්ත ඇති ආකාරයෙන් දැක්කම අනිත්‍ය යමක් ඇත්නම් කැමැති හේ පවතින නැති යමක් වේ නම් ඒ හේතුවෙන් ඒ වැසුරු කරන් කියන දුක හට ගන්නවා. එයා කැමැති හේ පවත්වන්න කොච්චර හැදුවා කැමැති හේ පවත්වන්න බැරි දේවල් කැමැති හේ පවත්වන්න හදන එක මුලාවක්. එහෙනම් ලෝක ධර්මතාවය මොකද්ද? කැමැතිසේ පවත්වන්න බැරි එක. මොනවද කැමැතිසේ පවත්වන්න බැරි? ඇහැ කැමැතිසේ පවත්වන්න බෑ, රූප කැමැතිසේ පවත්වන්න බෑ, කන කැමැතිසේ පවත්වන්න බෑ, ශබ්ද කැමැතිසේ පවත්වන්න බෑ, නාසය කැමැතිසේ පවත්වන්න බෑ, ගන්ධ කැමැතිසේ පවත්වන්න බෑ, දිව කැමැතිසේ පවත්වන්න බෑ, රස කැමැතිසේ පවත්වන්න බෑ. කය කැමැතිසේ පවත්වන්න බෑ, පොට්ටබ්බ කැමැතිසේ පවත්වන්න බෑ, මන කැමැතිසේ පවත්වන්න බෑ, ධර්ම කැමැතිසේ පවත්වන්න බෑ, මුළු ලෝකෙම කැමැතිසේ පවත්වන්න බෑ අනිත්‍යයි. ඉච්ඡේ නේ. මෙන්න දැකපු යම් විච්ඡන් ලබති සම්පි දුක්ඛ. මෙන්න මේ ආකාරයෙන් ඉච්ඡත්වයේ කැමැත්තාව එන්නේ නැද්ද? ලැබෙන්නේ නැද්ද? ඒකමයි දුක. දුකේ මුලව. නෑ කැමැති දේ නොපවතින ලෝකේ මං කොච්චර දැගලුවද? කැමැතිය පවතින. පවතින්නේ යම් පිටන්න ලබද? කැමැතිය ලැබෙන්නේ මොකද? දුක එනවා එනවට කැමැති නෑ නමුත් එනවා ඔය පිළිම. ආස්වාද යනවා යනවට කැමැති නෑ ඔය පිළිම ඒවත් යනවා. ප්‍රියය මනාපයි කියන ඒවා යනවා අප්‍රියය මනාපයි කියන ඒවා එනවා ඔය පිළිම. එහෙනම් එන්නේ මොනවද? ඇත කන දිවනාසයේ ශරීරය මන මුල් කරගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඇසුරු කරගෙන කැමැති නැති ඒවා එනවා දුක දෙනවා. එනවට කැමති නැහැ නමුත් එනවා. කැමැති ඒවා යනවා දුක දෙනවා යනවට කැමති නැහැ නමුත් යනවා. ලෝකෙ කියන්නේ විතරයි. එන කොසාරත්ය දුක කියන දෙන එක. කැමති නැති එක. එහෙනම් මේකේ අයිතිකාරය මම නෙමෙයි කැමතිේ පවත්වන්න බැයි නම් මගේ අයිතිකාරකම නැහැ බොරුවට මම මේ කැමතිේ පවත්වන්න හදන්නේ. මම බලාපොරොත්තු වෙන්නේ කැමතිේ මට පවත්වන්න බැහැ. ඒකට මම කොච්චර හිමිකම් අයිතිවාසිකම් කිව්වත් අනුන්ගේ බැලෙන්ස් වෙලා ඉඳගෙන මම මගේ ඒවා කිව්වා අනුන්ගේ ඒවා. මට කැමැතියි පවත්වන්න බැරි දෙයක්. මට ඕන හැටියට පවත්වන්න බැරි දෙයක්. ඒක මගේ කියලා කිව්වනම් මුලාවක් මිසක් ඇත්තක් නෙමෙයි. මගේ කරන්න බැරි දෙයක් කොහොමද මගේ කරන්නේ? මම කරන්න බැරි දෙයක් කොහොමද මම කරන්නේ? මමයේ මගේ යන දෘෂ්ටියක් තිබුණා ඔය ඇත්ත දකින්නට පිළිදැ. ඔතන විදිහට කියනවා මොකද දෙන්නේ? අසාර ලෝකේ මෙච්චරයි කියලා කියනවා. මොනවද කියන්නේ? ලෝකේ දැකලා ඉවරයි. ලෝකේ අසාරයි. අසාරණ අනාතන. අදාරීමක් නොයල්ම විදීමක් ඇද්ද? නාත මාර්ගයේ ඒකයි. ඒක තමයි නිවන් මාර්ගය. එහෙනම් යථාර්ථය දකලා අදාරී නොයලි මිදී ගියාද? ඉගෙන ගන්නවත් තරන්නවත් එකක්වත් ඔය නැහැ. ඇතකන දිව නාසය ශරීරය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. ඒවා නිසා එකදින චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඒ නිසා හටගන්න චක්කු සංපස්ස, සෝත සංපස්ස, ගාන සංපස්ස, ජීවහා සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස ඒසාද ගන්නා චක්කු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා, ගාන සංපස්සජා වේදනා, ජීවහා සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා, මනෝ සංපස්සජා වේදනා කියන මේ ටික ලැබුණාම මුළු සතා කිව්වේ ඔක්කොම හිතයි ගතයි ඔක්කොම ආවිලා ලෝකෙට අහුවිලා. ඔන්න ඔය ටික වුණා අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් ලෝකේ තියෙන ඔය ටික නම් ලෝකේ අසාරයි. ඔය ටික දැකලා ඉතින් මමත් අසාරයි, මගෙත් අසාරයි, ලෝකෙම අසාරයි. අසාරත්තේ යම් දවසේ දැකලා නම් 19 15 වුණා. එයා හිත හිටියා අසාරත්වයේ අත්හැරීම නොවැළැල්ම විදීම හැරෙයි තව එකක් හැරසුමක් නැහැ කිය. සත්‍ය දැකලා සත්‍යයේ හිත වීදියා නම් එයාට කියනවා දහම් නැස පහළ වුණා දහම් දැකලා ඉවරයි. දැන් ඉතින් මොකද වෙන්නේ? තව දෙපාරක් දකින්න එකක් නැහැ. එයා සෝතාපන්න. දෝත්‍රාපුත්‍රයන් වහන්සේට මේ මහා ඥානයේ ਸਰවඥාඥානයේ සම්බන්ධිලා වැඩි පාරමිතා ඥානින්ම අපි උන්වහන්සේ දේශනා කරපු අහගත්ත ඥානෙ උන්වහන්සේ දෙවෙනි පහළ වෙලා ඉවරයි. ඒක උන්වහන්සේ ක්‍රමක්‍රමයේ වැඩි එකක් මිසක් එකපාර අහම්බෙන් පහළ වෙන්නේ දහම අහපු ගමන් අපිට පහළ වෙන්න ඕන වාගේ නෙමෙයි. සමක්‍රමයෙන් පරිශීලනය කරලා බලන බහැපුණ වුණ උන්වහන්සේට කියනවා. දැන් උන්වහන්සේට සෝතාපන්න ඵලය කියලා අපි ලබන ඵලෙ නෑ. උන්වහන්සේ ඵල තුනයි ලබා ගන්න තියෙන්නේ දහම් දැකලා පස්සේ. ඊට පස්සේ මොකද කරන්නේ උන්වහන්සේ? ඔය කියන දහම දැක්කාට පස්සේ උන්වහන්සේගේ චිත්ත පාරිශුද්ධිය ඉහළටම සුද්ධයි. උන්වහන්සේ යමක් කියනවා වාගේ උන්වහන්සේ ඒ தත්ත්වේ Tamanට වෙච්ච හැටි දකින්න. දැන් ලෝකෙ හැටි මේක එක අසාරයි දකින්නකොට මොකද වෙන්නේ? හිත යම්කිසි කෙලෙස් වල බැඳිලා තිබුණා නම් එන්නේ ඉන්න පාරිශුද්ධියටපත් වෙනවා. ප්‍රභාසර වූ කල්ලි, අංගන රහිත වූ කල්ලි, උපක්ලේශ නැති වූ කල්ලි, පෙරවිසු කලවිලිද ලකින් ඥානෙ මෙහෙයි. දැන් මේ දැකපු දහමට අනුව තමා බලනවාද? මම කියන එක ආපු රටාව තුල පෙර කොහොමද වුනේ? දහම් දැකලා ඉවරයි. මේ අසාර වාර්ගය තුල මං සාරයි කියලා හිතාගෙන ආපු ගමන කොහොමද? මට මතකයි මේ ආපු ගමන් ට්‍රයි කියලා මෙහෙම අහවල් දෙන්නේ නේද? එතෙන් ඉස්සෙල්ලා මම කොහෙන්ද ආවේ? මම මේ අහවල් නමින් අහවල් ගෝතරෙන් අහවල් දෙන හිටියා. ඊට ඉස්සෙල්ලා මෙන්න මෙහෙම දෙන කිරියා. මෙන්න මේ කටයුතු කළා. මෙන්න මෙහෙමයි උපාදානයේ සම්බන්ධය හිටන් ආවි භවෙයි. මෙන්න මෙහෙමයි ඒ જાතිය හදගත්තා. ඒ જાතියේ මෙන්න මේවා අවිද්‍යාවෙන් මං කළේ. ඒ කරපු නිසා මට ඒකේ සකස් වුණු සංකාරය මෙහෙමයි. පහළ වුණු විඥානයේ මගේ පැවැත්ම හැදගෙවි මෙහෙමයි. දැහැගත නැහැම නාම රූප මෙහෙමයි. අංග අංගපතේ පලායතන වුණේ මෙහෙමයි. ඒ ස්පර්ශයන් විදුකලේ මෙහෙමයි. ඒවට ඇලුනේ මෙහෙමයි බැඳුනේ මෙහෙමයි. ඒයි මේ බව හටගත්තේ. ඒ භවයේ ප්‍රතිඵලය අපරි ජාතිය අපරි මහාවත. ඒක අනුකූල ජාතිය අර පහළ වුණා. ඒක තමයි ඊළඟ භවය ආවේ. මුලේ ඉඳලා අගටයි අගේ ඉඳලා මුලටයි බලන්න පටන් ගත්ත පරිත්‍යාග උපාදයට අනුකූල ඔන්න ඔය චක්‍රය. పూర్වේ නිවාස දැක්කා. පෙර වාසය කරපු දැන් කරගෙන ආපු වැඩ පිළිවෙල. දැක්කේ කොහොමද? සමාජයක උදාහමත සාක්ෂි දෙමින් හොය දැක්කා. අනිත්‍ය කිව්ව එකත් නේ කැමති නෑ ඔය හැමදේම මම රකගන්න බැරුවා. මගේ හැක ගන්න බැලුවා. ගොඩ ගැහුවා. කැමති නැති දේ මොකවත් දැලා මැරිලා ගියේ. හැම තැනකම කරලා තින්නේ ඔකයි. සිද්ධ වෙලා තියෙන්නේ කැමති නෑ. නෑ කැමති දේ ඇති පැවැත්මක මං ඇවිල්ලා නෑ අනන්තව බැලුවත් කොච්චර ඇවිල්ලා ඉන්නේ ඔය පැවැත්ම. නෑ සාර පැවැත්මක් නෑ කියන එක අධ්‍යයනය කරලා ඉවරයි. අනිකයි කොහොමද? අනිකයි කොහොමද තියෙන්නේ? චිතුපපාත් ඥාණයෙන් බැලුවා අනිකයි කියන්නේ. අනිකේ දුක නැති ඉන්නේ. යොමු කරලා බලද බලලා කියලා දැන් නුවර තීක්ෂණයි ඇහිවිය ගන්න මොහොතින් ලක්ෂ කෝටි වාරාත් බැව් ආපු හැටි ගිය හැටි කරපේ ඔක්කොම දැක්කේ. අති දීසර. බැලුවහම මටත් එකයි ලෝකේටත් එකයි. සියල්ලෝ මනාතේ වෙලා ඉන්නේ. ඔන්න ඔය ඇට වෙන්නේ නැති නිසා. මේ ටික වහලා ඉන්නකොට කරන්නේ. පළවෙනි හැරේ සමාගී තත්ත්වය දකින්නකොට හිකිලිගේ වැටියා විතරේ බිඳගෙන ඉන්නේ එළියට එනවා වගේ පළවෙනි වතාවක් අවිද්‍යාව පිට හැරිලා. මෙන්න පළවෙනි ඵලයේ ලැබුවා පළවෙනි වතාවෙන්. පූර්ව නිවාසාන සිඥායි. ලෝකයා පිළිබඳ බලපුවම තවත් නුවණ මොහොකයා ගියා. දේනිවදාලා බිත්තරේ බිඳගෙන පැටි ඇලිය දෙනවා වගේ අවිද්‍යා කටුවක් බිඳගෙන ප්‍රඥා පහළ අපි දෙවිලා හිටියා. ඔතෙන් සුද්ධ වෙලා ඉවරයි. ඔයටි අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලාගෙන යනකොට මොකද උනේ? ලෝකයේ පිළිබඳ යථාර්ථයේ ධර්මයේ දී කරනකොට සියලුම කෙලෙස් බිඳගෙන ගිහිල්ලා තුන්වෙනි වතාවට අරිහත් ඵලයත් සමග සර්වඥ සත්‍යඥානය සමග ලෝතුරා බුද්ධත්වයේ පහළ වුණා සම්පූර්ණ කරලා. මෙන්න සිද්ධ වුණ ආකාරය. ඉතින් මෙතෙන් දෙන ලෞතර බුද්ධවාදී කාගෙන්වත් අහගත් එකක් නෙමෙයි. ඒ උන්වහන්සේ ගිය මඟ උදී උන්වහන්සේ ගිය මඟ අපි දන්නේ අපිට උන්වහන්සේ දේශනාවේ පෙන්නලා තියෙන නිසා අපි කියන්නේ. උන්වහන්සේ වෙන මම බුදුනේ මෙහෙමයි. මං ආව ගමන මෙහෙමයි. ඒවා ඔක්කොම ත්‍රිපිටකයේ හැඟවුණු දහම් පාරපත් වෙලා හැඟවිලා තියෙන අපස්සක. අපිට ඕන ඕන ඒවා හදා කරගෙන පොතේ ඉගෙන ගත කෑල්ල කඩපාඩම් කරගෙන අපි යනවා බුදු වෙන්න. අද කොහෙද යන්නේ? අය මොනවාද කරන්නේ? යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමි පටිච්ච සමුප්පාදේ දකිද ඔහු ධර්මයේ දකි. තමයි ධර්මයේ දකිද ඔහු බුදුන් දකි. වෙන බුදුන් දකින්නේ. ඔයිට අමතරව කොච්චර මල් පහ පූජා කරලා කර හිටියත් අපිට බුදුන් දකින්න බෑ. ඔය හැම එකක් තුළම අපි දකින්න ඕනේ ධර්මය. ධර්මයේ දකන පරිත්‍යාගෝපාදී දකින්නවා. පරිත්‍යාගෝපාදී දකන ධර්මයේ දකින්නවා. ධර්මයේ දකන පරිත්‍යාගෝපාදී දකන බුදුන් දකින්නවා. එන බුදුන් දකින්නවා. ඔය ක්‍රමීට දකින්න ඕනේ. නුවණ මුගා යන්න ඕනේ. ප්‍රඥාවෙන් බුදුන් දකින්නවා මිසක්. ඉගෙනගෙන බුදුන් දකින්න බෑ. මේක තේරුම් ගන්න ඕනේ. ඉතින් දැන් ලේ දන් දීම හා මිය කියවල ශරීරය දැන් මේක කියලා ඉවරයි ඔක්කොම. දැන් මේකේ උත්තරේ හම්බෙලා ඉවරයි. මේක තේරුම් ගන්න ඕනේ ඔය විදියට.